කතංච භික්ඛවේ අතීතං නන්වාගමේති එවං වේදනෝ අහෝසෙන් අතීත මද්ධානන්ති තත්ත නන්දින් සමන්වානේති කතංච භික්ඛවේ අනාගතං පටිකංකති එවං වේදනෝ සියං අතීත මද්ධානන්ති තත්ත නන්දින් සමන්වානේති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තුන්වෙනි දවසටත් නැත්නම් ධර්මදේශනා මාලාවේ තුන්වෙනි අංකයේ වශයෙන්ොත් ඉදිරිපත් කරගන්නේ මුලින්ම තියාගත් ඒ බද්ධිකරත් සූත්‍රයේ උද්ෘතයක් මේ බද්ධිකරත් සූත්‍රය අපි මේ වෙනකොට අපේ ශක්ති ප්‍රමාණයෙන් තේරුම් ගත්ත හැටියට අපි අපගේ විවේකය එහෙම නැත්නම් උදකලාව එහෙම නැත්නම් අපේ විශ්‍රාමය ලබා ගැනීම සඳහා එකම પરමාර්ථය ඇතුව කටයුතු කරනකොට රූප ධර්ම පිළිබඳව නැත්නම් රූප ලෝකය පිළිබඳව අපි පිළිපැදිය යුතු ආකාරයත් ඒ වගේම රූපස්කන්ධය ඒ වගේම වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය කියන මේ පංචස්කන්ධයේ විශේෂ පිහිටිය යුතු ආකාරය මේ සූත්‍ර සාරේ සූත්‍රේ කතා ශරීරයේ සඳහන් වෙනවා. අපි පසුගිය දවස් දෙකම මිඩංගු කරලා ප්‍රධාන වශයෙන්ම මේ රූප ධර්මයක් වෙන විදිහට කියනවා නම් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වශයෙන් ඇහ කන දිව නාසය කය මන විහිදුවලා ලබන්නා වූ මේ ඇති කරගන්නා වූ මේ රූප ලෝකයේ සම්බන්ධයෙන් කොහොමද අතීතය අනුධාවනය කරන්නේ කොහොමද අනාගතය ලුහු බඳින්නේ ඒ මතින් අපි අපේ විවේකය, අපේ විස්රාමය, අපේ හුදකලාව නැති කරගන්නේ කියන එක එසේලු නොබැඳීමෙන් සහ අනුව නොයෑමෙන් ඒ ඒ තන විපස්සනා වශයෙන් වර්තමාන වශයෙන් ඒ විස්රාමය, ඒ හුදකලාව, ඒ විවේකය ලබා ගන්නේ කියන එකයි සාකච්ඡා කරගෙන ආවේ. ඒකදී රූප පිළිබඳව හැදෑරීම සඳහා විශේෂයෙන්ම අලුතෙන් මේ වගේ වැඩසටහන සම්බන්ධ වෙන අයට අවශ්‍ය කරන්නා වූ මූලික පදනම පාදම සකස් කිරීමක් වශයෙන් අපි දවස් දෙකක් ඒ සඳහා ගත කරා. ඒකමත් නෙවෙයි ඇත්තටම අද පටන් ඉස්සරහට යන්න හදන මේ වේදනාස්කන්ධය සංඥා සංස්කාර විඥාන කියන මේ සෑම දෙයක්මත් මේ රූපය පදනම් කරගෙන තමයි යන්නේ. ඒ නිසා රූප ධර්ම පිළිබඳව යම් පිරිසිදුවක් යම් කලෙලියක් යම් වශී භාවයක් පිරිසිදු මේ පරිචයක් තියෙනවා නම් ඒක හුඟක් ඍජු උදව්වකට සම්බන්ධ වෙනවා මේ වේදනා සම්බන්ධ වෙනකොට සංඥා සංස්කාර විඥාන කියන අරූපී ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයට එනිසා ඒ දවස් දෙක ඇතුළත අපි සකස් කරගත්ත මේ වේදිකාව ගෙපල ගෙපොල අපිට මේ අද ඉදිරිපත් කරන්න හදන වේදනාස්කන්ධය පිළිබඳව ලොකු පිටිවහලක් වෙනවා. වේදනාස්කන්ධය පිළිබඳව අද අපි මේ දවසේ දේශනාවෙන් කරන අතර ඒකට ප්‍රවිෂ්ටයක් වශයෙන් සර්වචන් වහන්සේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට ඒ වික්ෂුන් වහන්සේලාට වේදනාව අනුව අතීතයේ නොබඳින්නන් අනාගත සිහින නොමවන්නන් යොමුක් වශයෙන් කතංච බික්කවේ අතීතං අන්වාගමේති කියලා මහණෙනි කෙසේද මේ නොපුහුණු මනසක් ඇති භාවිත මනසක් නැති කෙනෙක් අතීතය අනුධාපනය කරන්නේ ලෝභ බඳින්නේ පසුගියේ දේ පිළිබඳ ලෝභ බැඳීමක් කරන්නේ එවන් වේදනෝ අවෝසින් අතීත මාධානන්ති තත්ත නන්දින් සමන්වානීති මම මෙන්න මේ මේ විදිහේ විඳීම් සහිතව පසුගිය කාලය ගත කළා කියලා අතීතාන්ත දුවන හිත අනුව එහි එලි බැඳී ගැනීමෙන් ලැග් ගනක ටැග් ගහිලා අපේ අර විවේකී විස්රාමයේ නැති කර ගැනීම තමයි අතීතය අනුව යෑමෙන් මේ භක්තිය කරත්ත ස්වરૂපය අපි අපෙන් ගිලිහෙන්නේ අපෙන් නැති වෙන්නේ ඒ වගේම කතංච බික්කවේ අනාගතම් පටිකංකති. මහණි කෙසේද මේ කෙනෙක් අනාගතය අනුව ලූපද යන්නේ එවං වේදනෝසයන් අතීතම අනාගතම දහනන්ති තත්තනන්දින් සමන්වානිස මම මත්තද මෙන්න මේ මේ විදිහේ සැප විඳිනවා මේ මේ විදිහේ සුඛ වේදනා ප්‍රාර්ථනා කරනවා කියලා අනාගත සලසුම් මාර්ගයනොත් එහි ලීබැඳී ගැනීමෙන් නන්දි ඇති කිරීමෙන් යෙදී ගත කරනවා නම් වර්තමාන මොහොතේ ඒනොත් කෙලසෙනවා. අනාගතය පිළිබඳව ප්‍රාර්ථනාවෙන් හෝ අතීතය පිළිබඳව පශ්චාත්තාපය නිසා වර්තමාන මොහොත ඉලිහෙනවා. වෙන විදිහට කියනවා නම් බද්ධේ ප්‍රත්‍යාක තියෙන එකම චිත්තක්ෂණය එළඹ සිටි මොහොත වර්තමානය එකම විස්රාමයේ එකම විවේකය මේ විදිහට අතීත වේදනා සම්බන්ධය හෝ අනාගත වේදනා සම්බන්ධයෙන් කෙලස ගැනීම තමයි මේ මතු කරලා දෙන්නේ. ඊට පස්සේ යම් කිසි විදියකට යදතීතං යං පහීනං යම් අතීතයක් උනේ නම් ඒ ගිය දෙයක් පළච්ච දෙයක් ඒකේ ඇතිවෙච්ච මේ වේදනා නැත්නම් වේදනා මත ඇතිවෙච්ච මේ මනාපකම් මේ චිත්තක්ෂණය සඳහා යොදා ගැනීම අස්වාභාවිකයි. ඒක යථාභූත ඥානයක් වෙන්නේ නැහැ. ඒ නිසා ගිය දේ ගියාවයි කියලා අනාගත අනාගතයට පත්ලා අපත්න. තාම පත් වෙලා නැහැ. ඒක පිටනොට කල්පනා කිරීමත් ප්‍රകൃතියක් නෙවෙයි කියලා යම් කිසි කෙනෙක් මේ මූලික තොරතුරු ලබලා අතීත අනාගතයේ දෙකෙන් වර්තමාන මොහොත කෙලස ගන්න නැති මට්ටමට ආවොත් ඒක එක විදිහක ප්‍රවිෂ්ටයක් වෙනවා. සතිය අතින් කියනවා මම දැන් මෙතන කියන තැනට ආවා. එහෙම නැත්නම් අත්කිලමතාන යෝගයේ කාමසුකල්යාණගේ කියන අන්ත දෙක තේරුම් ගත්ත කෙනෙක් ඒ දෙක අත හැරීමෙන් මැදමාවතට ආවා. එහෙම නැත්නම් පටිච්චසමුප්පන්න භාසූරූපයට ආවා කියලා ලොකු ඒක ලොකු ළඟාවීමක්. ඒක උනත් සෑහෙන වටිනවා. නමුත් ඒ ඒ වෙලාවේ වර්තමාන වශයෙන් පවතින චිත්තක්ෂණයේ වේදනා ස්කන්ධය ඉදිරියෙන් තියාගෙන නැත්නම් වේදනාව අරමුණු කරගෙන යනකොටත් වර්තමානයේ හිත් මතුවෙන වේදනාව විශේෂයි මනාපමනාප පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ මතුවෙන මනාපමනාප නිසා අසංහිරං අසංකොප්පං කියන ප්‍රතිපatti දෙක යෙදුවොත් ඒ ඇති වෙන මනාප දේවල් වලට ඇලී ගන්නෙත් නැතුව වර්තමානයේ හිත පවත්වාගෙන යනකොට එන්නා වූ පශ්චාත්තාප වලට ගැටි ගන්නෙත් නැතුව කියොත් පමණක් මේ බද්දේ කරත්ත කියන ධර්මයට සන්දර්භයට අපිට ලං වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕනේ අර කියන විදිය අන්ත දෙක අතීතයේ අනුධාවනය කිරීමෙන් ඇතිවෙනා වූ පශ්චාත්තාපයත් අනාගත ප්‍රතිකංකණයේ විශේෂ ගැස්මත් කියන මේ දෙක අස්වාභාවික තාත්වික දේවල් වශයෙන් සලකලා වර්තමානට ඇවිල්ලා ඊට පස්සේ ඒ වර්තමානයේ මෙහිත පවත්නකොට යම්ම කිසි අරමුණක් නිසා ඇති වෙන මේ විදීම් විසේ පවත්නකොට එයින් මතුවෙන කැමැත්ත අකමැත්ත සහ ඒ කැමැත්තට ඇති කැමැත්ත අකමැත්තට ඇති අකමැත්ත කියන රාගයේ ද්වේෂයේ දෙක හඳුනාගත්තොත් පමණක් එම කෙනෙකුට මේ කියන විස්රාමය මේ විවේකය මේ උත්තරීතර උදකලාවට යන්න පුළුවන් වෙනවා ඉතින් ඒ නිසා මේ වේදනාවත් අර රූප වගේම ඒ උත්තරීතර හුදකලාවට පාර පෙන්නන යොමුවක් ප්‍රතිපදාවක් පෙන්නනවා. එහි රූප වගේම අන්ත දෙක හඳුනාගෙන මැදමාවත තේරුම් ගැනීමත් මැදමාවතේ ගමන් කිරීමේදී මතුවෙන්න පුළුවන් අර ඉස්සල් අයින් කරපු කැමැත්ත අකමැත්ත දෙකේ හේවණල්ල දැනගෙන කටයුතු කිරීමත් කියන න්‍යායමයි වේදනාස්කන්ධේ තියෙන්නේ. අපි ඊයේ පෙරේදාගත්ත නිදර්ශන නැවත වේදනා සම්බන්ධයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් රූප ධර්ම ප්‍රධාන වශයෙන් පටවියාපෝ තේජෝ වායෝ කියලා හතර මහා භූතයන් වශයෙන් පෙනී හිටිනවා. ඒ හතර මහා භූතයන්ගෙම හරි පුදුම යෙදවුමක් තියෙන්නේ පටවි ධාතුව කිව්වහම ඒ පටවි ධාතු කියන නාමයට ගොරෝසු ගතියත් සුමුදු ගතියත් දෙකම අඩංගු වෙනවා. ගොරෝසු ගතිය ඒකාන්තයකුත් සුමුදු ගතිය අනික් අන්තයටත් වැඩෙනවා. පඨවි ධාතුට විතරක් පැතිකඩ තුනක් වෙනවා. බර ගතිය, සහැල්ලු ගතියත් පඨවි ධාතුම ඇති. තද ගතියයි මෙලේ ගත් මෙලෙක් ගතියත් පඨවි ධාතුම ඇති. ඒකට තද රළු ගොරෝසු පැති වලට කියනවා පඨවි ගරු ලක්ෂණ කියලා. මෙලෙක් බුරුල් සුමුදු සෑල්ලු ගති වලට කියනවා පටවි ලහු ලක්ෂණ කියලා. මේ දෙක අන්ත දෙකක්. එකට කැමති වුණත් අනිතකට කැමති නැහැ. මෙන්න මේ අන්ත දෙක අතහැරියාට පස්සේ තමයි නැත්නම් විශේෂයෙන් මේ අන්ත දෙක දැනගෙන ඒ අන්ත දෙකෙන් එකකවත් ස්පාසුවක් දෙන්න අරක දෙනකොට මේක අපේක්ෂා කරනවා මේක අරගෙන අරක අපේක්ෂා කරනවා මේ සාපේක්ෂතාවයේ නැති নিরপেক্ষ වූ මැද මෙතෙන් තමයි අපිට පෙත සකස් වෙන්නේ. තීජෝ ධාතු ගත්තා උණුසුම සිසිලස කියන පැතිකඩ දෙක තියෙනවා. ඉතින් අපි මෙහි ඔන්න රස්නී වැඩි වෙනකොට යකනිෂල් දාගන්න. ඒ වගේම සීතල වැඩි වෙනකොට හීටර් එක දාගන්න. එතකොට සීතල වැඩි වෙනකොට සීතලදී දුක් දෙනවා. රස්නී වැඩි වෙනකොට රස්නීදී දුක් දෙනවා. මේ දෙක අන්ත දෙකට ගියාම පේන්න තියෙන එකක් එකක් සාපේක්ෂව පිටලා තියෙන්නේ. මේකේ নিরপেক্ষ තත්ත්වයක් තියෙනවා. নিরপেক্ষ තත්ත්වය තමයි මැද. අන්න ඒ තුල තමයි මේ ආධ්‍යාත්මික ගමන යන්නේ. වායෝ ධාතුවේ තියෙන දරණ ගතිය සහ චංචල කම්පන ගතිය, සොලවන ගතිය. සොලවන දෙයට සාපේක්ෂව වෙනස් දෙයක් තමයි දරගෙන හෙල්ලෙන්නේ නැතුව තියාගෙන ඉන්නේ. හෙල්ලෙන්නේ නැතුව ඒකට සාපේක්ෂව අනිත් පැත්ත තමයි හොල්ලන කම්පන චංචල ගතිය. මේ දෙක මැද ගතියක් තියෙනවා. ඒක හරහා තමයි ওই නිවන් පත වෙලා තියෙන්නේ. ඒ වගේම ආපෝ ගතිය කියනවා ආබන්ධන ගතිය. ඒකට ගුලි කරවන, පිඩු කරවන ගතිය. එහෙම නැත්නම් විසිරුව ආහරින ගතිය. නිකන් බැදි පිටි ටිකක් වගේ, අලුව පිටි ටිකක් වගේ උඩ දාපුවම උලකට විසිරියන ගතිය. ඒකට බිඩු කරන ගතිය ආබන්ධන සහ ඒ විකිරණ ගතිය දෙකක් තියෙනවා. මෙන්න මේ නැති තැන ඒ ආපෝ ධාතුයේම ආබන්ධන ගතිය හෝ විසිරී යන ගතිය නැති මැද අන নিরপেক্ষ තත්ත්වයක් තියෙනවා. අන්නේ নিরপেক্ষ තත්ත්වයට ආපුවාම මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල තියෙන ස්වභාව ලක්ෂණ ඒකේ පෙනෙන්නේ නැහැ. ස්වභාව ලක්ෂණ පේන තාක්කල් ඊට විරුද්ධ පක්ෂයක් තියෙනවා සාපේක්ෂව. ඒ නිසා විපරිණාමයක් තියෙනවා. විපරිණාමයේ තියෙන සමතනම දුකයි. එහෙම සාපේක්ෂතාවයක් නැති නිර්පේක්ෂව මැදට එනකොට ඒක පෙරලෙන්න දෙයක් නැහැ. වෙනස් වෙන්න දෙයක් නැහැ. විපරිණාම වෙන්න දෙයක් නැහැ. ආන එතන හරහා තමයි මේ ගමන යන්නේ. මෙන්න මේ වගේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධාතුන්ගම මේ මැද තියෙන తত্ত্বය අවකාශය කියලා තමයි අපි මේ ශාසනික වශයෙන් හඳුන්වන්නේ. අවකාශය කියලා කියන්නේ පඨවි ගුණයෙන්, තේජෝ ගුණයෙන්, ආපෝ ගුණයෙන්, වායෝ ගුණයෙන් තොර මැද තත්ත්වයක්. එන විදිහට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ එකිනෙක වෙන්කොට දක්වන පරිච්ඡේද ගුණයෙන් තමයි අවකාශ ධාතුවේ තියෙන්නේ. අවකාශ ධාතුවේ මොකොත් නැති නිසා පෙරෙන්නේ. විපරිණාම වෙන්නේ. එකින් එකට මාරු වෙන්නේ. ඒ නිසා ඒක දුකක් නැහැ. මාරු වෙනව නම් පෙරලෙනව නම් ඒකට නම වෙන දුකයි. අනිච්චන් දුක්ඛ. අනිච්චත්වයටපත් වෙන්නේ මක් නැති තැන දුකක් නැහැ කියන එක තමයි අපි මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ හොඳට ඉගෙනගෙන ඒවා හදාරලා අන්තිමට බලනකොට ඒවා පිළිබඳව හදාරන්න හදාරන්න තේරෙනවා මේ මුළු අවකාශය ගත්තහම පට ව්‍යාපෝ තේජෝ බොහොම ටිකයි තියෙන්නේ වැඩියක් තියෙන අවකාශය නමුත් අපේ හිත විඥාණය ඒ නාස්තිකත්වය විශේෂ කරලා හඳුනන්නේ නැහැ. විඥානය කරන්නේ විශේෂ කරලා හඳුන්වන එක. පටවි ධාතුව නම් පටවි ධාතුව අනිත් තුනේ වෙන් කරලා හඳුන්වන. නමුත් අවකාශ ධාතුව විඥානයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෞකික વિશે හැසිරෙනවට කවදාකවත් ඒ වැත්තට හිත දුවන්නේ නැහැ. හිත දුවන්නේ ආස්තික පැත්තට. මෙන්න මේ හා සමානම චිත්‍රයක් මේ වේදනාවල තියෙනවා. දුක් වේදනාව හැම වෙලාවෙම සුඛ වේදනාවට සාපේක්ෂව හිටින්නේ. ප්‍රතිභාවය කියලා වචන තමයි කර පාවිච්චි කරන්නේ. දුක සුඛට ප්‍රතිභාගයි සුඛේ දුකට ප්‍රතිභාගයි. ඕනෙම දුකක් සුඛයක් වාටපත් වෙනවා. ඕනෙම සුඛයක් දුකක් වාටපත් වෙනවා. ඉතින් මේ දෙක අතරමැද දුකකට සැපකට අහු වෙන්නේ නැති අදුක්කම සුඛ తත්වයේ තමයි මෙන්න මේ විදිහට පෙරලයකට අහු වෙන්නේ නැත්තේ. නමුත් මේ පෙරලියට අහු වෙන්නේ නැති එක අපේ හිත ඇසුරු කරන්න ගන්නෑ. අපේ හිතට ගෝචර වෙන්නේ නැහැ. ඒ தත්ත්වය අපේ හිතට ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒක ප්‍රකාශ කරන්න ප්‍රයත්නෙන් යන්න ඕන. ප්‍රතිපදාවෙන් යන්න ඕන. ඒ ප්‍රතිපදාවෙන් යනකොට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ සැප දුක දෙක විස්තර වෙන්නේ ජීවිතයෙන් 100%කටත් අඩු ප්‍රමාණයක. භාවනා පරියන්කක වේවා සක්මනක වේවා ඉදින්ද කටයුතු වේවා භාවනා නොකරන සාමාන්‍ය ඉදින්දා ජීවිතය හෝ වේවා සැප දුක දෙක කියනක හොඳට අඳුනගෙන වෙන් කළ මළු දෙකට දැම්මොත් දවසින් වැඩි වේලාවක් අපිට තියෙන සැපත් නැති දුකත් නැති තත්ත්වයේ කවදාකවත් එහෙම දෙයක් විඥාණයට ස්පාසුවක් දෙන්නේ නැහැ. විඥාණයට ප්‍රකාශ වෙන්නේ නැහැ. විඥාණයට ගෝචර වෙන්නේ නැහැ. වෙන්කොට හඳුනා ගන්න බෑ. ඒක නිසා අපි මුළු ජීවිතේම අර ඊටාම සුළු සැප දුක දෙකේ ව්‍යාපෘත වෙලා ගත කරනවා. ගත කරනකොට කොහෙන් ආපු මේ විස බීජයක් ගන්නෑ මුළු ජීවිතේම හැමදෙනාම ඉල්ලන්නේ සැප පමණක්. දුක නැති. දුකින් තොර සැපෙන් යුක්ත ජීවිතයක් දාන දීලත් ප්‍රාර්ථනා කරනවා සීල කරලත් ප්‍රාර්ථනා කරනවා සතුම් මරලත් ප්‍රාර්ථනා කරනවා වරකම් කරලත් ප්‍රාර්ථනා කරනවා කාමීත්‍යචාරය කරලත් ප්‍රාර්ථනා කරනවා පවුපින් දෙකම කරලා බලාපොරොත්තු වෙන්නේ මේ සැප ඉල්ලන ගතිය. ඒක ඉතාමත් උග්‍රයි දිනුවේ සම්මත රටවල. විශේෂයෙන් කියනවා නම් බටහිර චින්තනයේ. ඒක බොහෝමත්ම කලියුත්තක් විදිහට පෙන්වනවා සැප සොයා යන ගමනේ. ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා සපතේ යන ගමන. ඒක ධර්ම සාදා ධර්මිකව ගත්තත් ධර්මිකව ගත්තත් සාධාරණව ගත්තත් සාධාරණව ගත්තත් පින් කරලා ගත්තත් පව් කරලා ගත්තත් ඒක ප්‍රශ්නයක් නෑ සැපසොයනවා ඒක තමයි කරන්නේ නමුත් මේ සාපේක්ෂ බව දන්නේ නැති නිසා ඒකාන්ත වශයෙන් සැප හොයන්න ගියාම තිබුණටත් වඩා ලොකු දුකකටපත් වෙනවා ඒක නිසා කවදාහකවත් ස්පාසාවක් හම්බෙන්නේ නැති වෙහෙසකටපත් වෙනවා. ඒ නිසා සර්වචන් වහන්සේ ඒ විනෝඩ විකල්පයක් පෙන්වනවා. මේ සැප දුක දෙක නැති. නැත්නම් සැප දුක දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනා. ඉතින් ඒක තද විවේකයක් ගෙන දෙන එකක්, තද විශ්‍රාමයක් ගෙන දෙන එකක්, තද හුදකලාවක් ගෙන දෙන එකක්. ඉතින් මේ හුදකලාවට බයක් තියෙනවා. හුදකලාව කියලා කියන්නේ කොටු වුණා, තනි වුණා, රහෙන් එලවලා දැම්මා. නිකන් කිසි කෙනෙකුට වැදගත්කමක් නැති වැදගත්කමක් නැති කෙනෙක් වඩපත් වුණා. නෝන්ජලෙක් වුණා, බය අඩු කෙනෙක් වුණා කියන හැඟීම තමයි අපේ සාමාන්‍ය තර්ක මනසේ තියෙන්නේ. ඉතින් ප්‍රතිපත්ති වශයෙන් එහෙනම් ධාර්මයේ දාර්ශනික වශයෙන් තේරුම් ගන්න වෙනවා. ඒක ඒ වගේ මොනක්ක් තිබුණාට පිට මධ්‍ය ප්‍රතිපදාව වැටලා තියෙන්නේ මේ කියන අදුක්කම සුඛය හරහා. මේ අදුක්කම සුඛයට යනකොට අනිවාර්යයෙන්ම මානසික වාතාවරණය ආධ්‍යාත්මික සහ ආගමික වෙනවා. වෙන විදිහකට කියනවා නම් ලෞකික භෞතික ලෝකයේ අදුක්කම සුඛය කියන එක සාකච්ඡා වෙන එකක් නෙවෙයි. තවත් විදිහකට කියනවා සාමාන්‍ය ඩික්ෂනරි එක එහෙනම් ශබ්දකෝෂේ වචන නැහැ. ඒ වචනේ එන්නේ මේ ශාස්ත්‍රීය පැත්තට යනකොට ආධ්‍යාත්මික වලට ආගමික වෙනකොට. ඒක ලස්සනට ඇයි එහෙම වෙන්නේ කියන එක ඒ චුල්ල වේදල සූත්‍රයේදී බොහෝ විට අපි අර උද්දුත කරන ඒ සාකච්ඡාවේදී පේනවා මේ විසාක උපාසකතුමා අහන ප්‍රශ්නය හරියට මේක දැනගෙන උත්තර බලාපොරොත්තුෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි කාරණා මතු කරන අදහසක් කියනවා ධම්මචින්න ආර්යයන් මෙහිණින් වහන්සේගෙන් ආර්යවෙනි මේ දුක් සැපෙහි ඇති සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ඒ ධම්මචින්න තෙරින්නාංශය සඳහන් කරනවා විසාකෝපාසක සැප දුක් සැප වේදනාවේ පැවැත්ම නම් සැපයි. නමුත් ඒක නැති වෙලා යනකොට දුකයි. කෙසේ නමුත් සැපක් තිබිලා නැති වෙනකොට ඒක දුකයි කියලා අපිට දැක ගන්න බැරි සැප වේදනා බැරි වෙන්නේ ඇයි සැප වේදනා පිළිබඳව අපේ තියෙන තණ්හා අනුසය නිසා අපිට මේ ඒ සැප කෙරෙහි තියෙන ලෝභ හිත නිසා සැප යනකොට දුකක් ඇති කරලා ගියත් අපේ හිතේ නරක පැත්ත දකින්නේ අපේ හිත තත්ත්වගත වෙලා තියෙන්නේ එතකොට කියනවා දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියන්නේ ධම්මදින තෙරිනාසික ආස උත්සර වෙන්නේ දුක් වේදනාව පවතිනකොට නම් දුකයි. නමුත් ඒක යනකොට සැපයි. නමුත් දුකක් ඉවර වුණාට පස්සේ එන සැප දැක ගන්න බැරි පු탁ජනයට අර දුක කෙරෙහි තිබුණ තද ද්වේෂය නිසා. ද්වේෂය තාම වලිගේ ඉතුරුලා තියෙනවා හිතේ. නිසා දුක ගියාට පස්සේ එන සැප අඳුර ගන්න තරම් හිත තීක්ෂණ නැහැ. ඒ නිසා දුක් වේදනාව යනකොට සැපක් වෙනවා. නමුත් රාද්වේෂ අනුසය නිසා ඒක දැක ගන්න විදියක් නැහැ. ඒ නිසා භාවනා කරනකොට අපි අතරමැදින් නිදර්ශනයක් ගත්තොත් පරියන්කේ ඉන්නකොට අපිට සමහර ලාවට වේදනා, තනිස් වේදනා, කොන්ද වේදනා, බෙල්ල වේදනා වගේ තැන් ආපුවාම අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අනේ මේ වේදනාව අයින් කරලා මට ආනාපාන බලක් ලැබෙනවනම් පිම්බීම හැකිලෙන් බලන්න හම්බ වෙනවනම් නැත්නම් වෙන ගන්න මූල කර්මස්ථානේ බලන්න හම්බ වෙනවනම් කියලා ඒක බොහොම සාධාරණ එහෙම නැත්නම් සදාචාරාත්මක ප්‍රාර්ථනාවක් කියලා හිතලා අර වේදනාව නැති කරගන්නා ක්‍රම පිළිබඳව අපි ගවේෂණය කරනවා. නමුත් මේ වේදනාව ගැන එහෙම ගවේෂණය කරන්නේ වේදනාව කෙරෙහි ඇති නුරුස්නාකම නිසායි. තා ඒකට අකමැත්ත නිසායි නැත්නම් ඒසන් ඒකට තියෙන ද්වේෂය නිසායි කියලා කවදාහක්වත් අනියම් භාවනා කරලා අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් අහලා දැනගන්න ඕනේ මේ වේදනාව එනකොටම අපි ඒ නුරුස්නා ගති වලටපත් වෙලා ද්වේෂ ගති පහල කරගෙන ඒ වේදනාව නැති කරන්නේ මම මූල කරපස්ථානයේ මතු කරගන්නයි කියලා සාධාරණ නැත්නම් හේතු සාධාරණ කරුණු ඉදිරිපත් කරත් යුත් යුත්ති බැලුවත් මෙතන යකින් වැඩ කරන්නේ ද්වේෂාංශේ. ඒ නිසා වේදනාවකට එක වැඩ කරන වෙලාවේදී කෙනෙකුට ඒ වෙලාවේ තියෙන අර චිත්තා වේගය අසහනසාලිශීලී ගතිය නුරුස්නා ගතිය අඳුර ගන්න පුළුවන් නම් ඒක හරි භවනා ජීවිතේ ලොකු වේදනාව පිළිබඳ අඳුර ගැනීම ලොකු වෙනසක් වෙනවා මේකට අපි මේ රූප ලෝකයෙන් නිදර්ශනයක් ගත්තොත් ආස්වාස් ප්‍රසවාස ගත්තත් ආස්වාසය කියලා කියන්නේ අපි බාහිරේ තියෙන උලන් ටිකක් ඇතුළට ඇදලා ගන්න එක. ඒකට අපි හොඳට බැලුවොත් ආස්වාස කරන වෙලාවේදී මේ ආස්වාසයට ආවෙනිකෝ අත්‍යන්ත වූ ප්‍රත්‍යක්ත වූ ලක්ෂණ වර්ගයක් තියෙනවා. ඒක ප්‍රස්වාසයේදී නෑ. ප්‍රස්වාසය යනකොට ප්‍රස්වාස වාතය කියලා කියන්නේ ඇතුලේ තියෙන එකක් පිටතට යන වෙලාව. එතකොට ඒකේ තියෙනවා ආස්වාසේ නැති ප්‍රස්වාසයට ආවේනිකෝ ලක්ෂණ. ඉතින් කියනවා හොඳට භාවනා කරලා විශේෂයෙන්ම විපස්සනා උපදෙස් දෙනකොට ආස්වාසේලාවේ ආස්වාසය අත්දකින්න ප්‍රස්වාසයෙන් වෙන් කළ බලන්න. ප්‍රස්වාසේලාවේ ප්‍රස්වාසය අත්දකින්න ආස්වාසයෙන් වෙන් කළ බලන්න කියලා මේ කාර්යයට සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම භාවනාවේ 50ක විතර දියුණුවක්. මේ හා සමානම දෙයක් මේ දුක් වේදනා මේ සාකච්ඡා කරන මාතෘකාවේ තියෙනවා. අපි හිතමු ඒ දුක් වේදනාව ආවේ මේ බාහිර දෙයක ගැටිලා හෝ එහෙම නැත්නම් වාත අමාරුවක් නිසා හෝ වෙනත සක්මන් කරගන්න බැරි නිසා හෝ මොනවා හරි හේතුවක් නිසායි ඒ දනිස් වේදනාව එහෙම නැත්නම් කොන්ද වේදනාව බෙල්ල වේදනාව එන්නේ. ඉතින් මේ වේදනාව ආවට පස්සේ ඒක අනිවාර්යයෙන්ම මූල කර්මත්තානි මෝහ කරනවා. මූල කර්මත්තාන බාධා කරනවා. යම් මට්ටමකදී. අනේ මහා බාධා කරනවත් එක්කම අපිට අර මූල කර්මස්ථාන ගැන කරගෙන යෑමේ ඇති givisuma නිසා මනාපේ නිසා මේ වේදනාවේ තියෙන පෙළන තවන ගතිය සහ මූල කර්මස්ථානයේ මෝහා කරන ගතිය නිසා මේක පිස හැර දැමීමේ එහෙම නැත්නම් නුරුස්නා ගතිය ද්වේෂක් පහළ වෙනවා මේ ද්වේෂය නැත්නම් මේ ද්වේෂ අනුසය ඇතුලෙන් පිටතට එන එක ඉස්සල තිබුණේ පිටින් ඇතුලට එන එක ඉතින් යම් කෙනෙකුට දුක් වේදනා පිළිබඳව වේදනානුපස්සනාවකසේ නෙවෙයි මේ විපස්සනා වශයෙන් බලනකොට බාහිරේ හේතුවක් නිසා මේ වැඩ ගන්න හදන වේදනාවත් ඒ සඳහා ප්‍රතික්‍රියා කිරීමක් වශයෙන් ඇතුළේ තියෙන පිටතර ගලන මේ ආශ්‍රවයත් මේ ශ්‍රාවයත් මේ මොහොත වෙන ද්වේෂයත් දෙක වෙන්කොල්ල හඳුනා ගන්න බැරි නම් පාඩයි. ඒක හරියට ආශ්‍රවයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොල්ල හඳුනනවා වගේ. ආශ්‍රවය කියන්නේ ඇතුළෙන් පිටතට එන එක. ප්‍රසවාසය කියලා කියන්නේ පිටින් ඇතුළට යන එක. ඒ වගේ තමයි වේදනාව ඇති කරන හේතුව මේ කාරණාවදී අපිට කියන්න පුළුවන් පිටින් යන හේතුවක් නිසා වේදනාවක් ඇති වෙනවා. ඇති වෙන වේදනාවට අපි ඇති කරගන්නා වූ මේ द्वේෂය ඇතුළේ ඉඳලා පිටතට යන එක. මේ දෙක වෙන් කරගන්න හදව ගන්න බැරි නම් ඒ මනුස්සයා නිගමනයේ තියනවාට පිටින් ආපු වේදනාව නරක එකක්, ඒක දුක් දෙන එකක්. ඒකෙන් තමයි දුක ඉන්නේ කියලා. නමුත් සරුවචනාංශ කියනවා ඒක නෙවෙයි ප්‍රශ්නේ. පිටින් ඇතුළට එන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒක හඳුනාගෙන ඒකට නම් කරලා ඒකට දක්වන මේ ප්‍රතික්‍රියාවේ තමයි මේ දුක රැඳෙන්නේ කියලා. නමුත් ඒක ඒ විඳින කෙනා ඇති කරගන්න එක. ඒ වෙලාවට වක් කරන එක. ඒ වෙලාවට ගලන ශ්‍රාවයක්. ආශ්‍රව කියලා කියන්නේ ඒවට. එහෙම නැත්නම් මෝදු වෙන එකක්. මෙන්න මේ දෙක වෙන් කර ගන්න හදව ගන්න බැරි තාකල් අපි සාධාරණක සටනක් සටන් කරනවා දුක් වේදනා නැති කරන්න ඕනේ මූල කර්මස්ථානේ මතු කරන්න ඕනේ ඒ නිසා දුක් වේදනාට වෛර කෙරුවත් කමක් නැහැ කියලා වගේ. මොකද සර්වචනාසේ කියනවා මෙන්න මේ වෛර කිරීම මත තමයි මුළු චිත්‍රෙම කඳුරු වෙන්නේ. කවදා හෝ දුක් වේදනාවක් කෙනකොට යටින් වැඩ කරන්න ආවේ අනුසේ ධර්මයේ දැක්කොත් ඒ පුද්ගලයාට මේ දුක මිහිරියාවක් වෙනවා කියන්නේ. සල්ල සූත්‍රයේ සඳහන් කරනවා ඇඟේ උලක් කනුනහම ඉති විද ඒක පිළිබඳව සර්වඥාන්ස කියනවා එහෙම තමයි කියලා. නමුත් එතනම තවත් උලක් කනුනොත් නම් නොදැරිය හැකි මට්ටමටපත් වෙනවායි කියනවා. ඒතර පළවෙනි උල තමයි අර වේදනාවට ඇතුළත තියෙන පොළවේ කෝකක ගැටීමක් නිසා හෝ හේතුවක් නිසා වේදනාව. නමුත් ඒකට ඇති කරන්නා වූ ද්වේෂය නුරුස්නා ගතිය තමයි දෙවෙනි උල. අන්නේ දෙවෙනි උල Taman විහිං යනගන්න එක. එතනින් තමයි தත්ත්වය පාලනය කරගන්න බැරි தත්ත්වයට යන්නේ. ඉතින් මේක මේ දුක් වේදනා පිළිබඳව කියලා දෙනකොට අහගෙන ඉන්නකොට පිළිසිදුයි. නමුත් ඒහා සමානම වැඩක් වෙනවා සුඛ වේදනාවේ. සුඛ වේදනාවේ ඒක එනකොටම බොහොම සාදර ගතියක් ඇති වෙනවා. අනේ මට මේක තව වැඩි කරගන්න නැත්තම් ඒ ආදි වශයෙන් සුඛ වේදනාවට සංහීර ගතිය එන්නේ ඒක අදනාසුළු ගතියක් කාන්දන් ශක්තියක් වෙනවා. ඒක එන්නේ රාගානුසය නිසා එහෙම නැත්නම් මනාපය නිසා. ඒ මනාපය දුක් වේදනාවේ වෙන් කරන්න තරම් අපිට පෞෂත්වයක් නැත්නම් එනේන සුඛ වේදනාව වෙන් කරන්න තරම් පෞෂත්වයක් නැත්නම් එනේන සුඛ වේදනාවට අපි බැඳිලා කියන මේක මම උපයාගත්ත දෙයක් මගේ ඥාණයෙන් මගේ මුදලෙන් මගේ පුළුවන් කාර්කමෙන් මගේ ආඩම්බරයෙන් ගත් එකක් කියලා ඒක පිළිබඳව අගේ ආඩම්බරය කරන්න යනකොට අර යට තියෙන අනුසය ආශ්‍රව ධර්ම පොර ලබනවා එන්නේ එන්නේ එන්නේ පුද්ගලයා අර ද්වේෂයෙන් අරමුණෙන් පිටට ඇදලා දානවා වගේම මේ සුඛ අරමුණ නිසාමත් මූල කර්මස්ථානේ පැත්තකට ඇදලා දාන්න පුළුවන් එක හා සමාන හානියක් කරනවා. ඒක නිසා අත්කිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන දෙක අයින් කරලා මූල කර්මස්ථානේ ගමන් කරනකොටත් අසංහිරං අසංකුප්පං කියන ඒ වේදනා දෙකට ඇති වෙන අනුසේ ධර්ම දෙක හඳුනා ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා දන්නේ තමා විහිං ඇනගත්ත උලකින් අර තිබුණු වේදනාව දෙගුණ කරගෙන තමන්ගේ මූල කර්මස්ථානයේ හිත වැටිලා සතිය කඩාගෙන සමාධිය කඩාගෙන පශ්චාත්තාව தත්වයකට යන්න වෙනවා. ඒක නිසා මූල කර්මස්ථාන යද්දී වුණත් අනිවාර්යයෙන්ම සැප දුක දෙක පහළ වෙනවා. ඒක ලස්සනට මේට වැඩිය ටිකක් විචිත්‍රව විස්තර කරනවා සලායතන විභංග සූත්‍රයේදී සරුවචනාංශය සඳහන් කරනවා මේ ගිහි ගෙදර ගෘහාශ්‍රිතව ගත කරනකොට මිනිස්සුන්ට දුක් කියලා જાතියක් තියෙනවා. ගෘහාශ්‍රිත දුක්, වස්තු විනාශ, අමුදරුවන් විනාශ වීම, ඥාති විනාශ, ඒ වගේම නිന്ദා, අපහාස ඒක එනකොට පුදුමාකාර දුක්කටපත් වෙනවා අමුදරුවන් රකින්න ගෘහස්තරය. කුට්ටුම්බයයි කියන වචනේ තමයි සරුවචන්සිකට පාවිච්චි කරන කුට්ටුම්බය කියලා කියන්නේ ගියක් අරස කරන කියලා. ඒවා කරගෙන ගිහිල්ලා සමහර වෙලාවට දරුවන් ඉස්කෝලේ පාස් වෙනකොට විවාහ කටයුතු වෙනකොට දරුවන්ට දරුවා හම්බ වෙනකොට ලාභ සත්කාර ලැබෙනකොට ගෘහසිත සැප කියලා දෙයක්ත් හම්බ වෙනවා. ඒ දෙක නැති ගෘහසිත අදුක්කම සුඛය කියලා එකකුත් හම්බ වෙනවා. ඉතින් සමහරු මේ ගෘහාසිත දුකේ තියෙන තීව්‍රකමට නැත්නම් සංසාරේ බය දැකලා එයස්තෝස් විකල්පයක් වශයෙන් නික්කම්ම සිත හිත පහල කරගන්නවා අබිනිෂ්ක්‍මණය කරලා පැවිදි වෙනවා. ඔය පැවිදි වුණාට පස්සේ තේරුම් ගන්න වෙනවා අර ගේසිත දුක වගේම නික්කම්ම සිත දුක කියලා එකක් තියෙනවා. පැවිදි වුණාට පස්සේ පැවිද්දේ දුකක් තියෙනවා. ඒ වගේම ගේයසිත සුඛය වගේම නෙක්ඛම්මසිත සුඛය කියලා පැවිදි ජීවිතෙත් සුඛ පැති තියෙනවා. ඒ වගේම පැවිදි ජීවිතෙත් තියෙනවා අදුක්කම සුඛ. ඒ පැවිදි වෙච්ච නැති කෙනෙක් පැවිදි ජීවිතය දිහා බලන්නේ ඒක ඒකාන්තෙම සුඛි සුඛිත මුදිත ජීවිතයක් කියලා. නමුත් පැවිදිලා බැලුවාම ගෘහාසිත සැපේ දුකේ යතර වගේම පැවිදි ජීවිතෙත් සැප දුක දෙකම තමයි. හැබැයි සරුවචන් වහන්සේ මේකෙදී ගෘහාසිත දුකට වැඩිය නික්කම්මසිත දුක හොඳයි කියලා කියනවා. ගෘහාසිත සුඛයට වඩා නික්කම්මසිත සුඛය හොඳයි කියලා කියනවා. ගෘහාසිත අදුක්කම සුඛයට වඩා නික්කම්මසිත අදුක්කම සුඛය හොඳයි කියලා කියනවා. ඒක හරියට කියනවා නම් අත්තිකිලමතාන් යෝග කාමසකල්ලි කාණ යෝග ඒකාන්තම සංසාරට බඳින්න නිසා ඒ අත්තිකිලමතාන් යෝගයේ කියන කාමසුකල්ලි කාණ යෝගය කියන කාමසුඛය අත්හැරලා මන භාවනා කරනකොට මූල කර්මස්ථානයේ ඉඳද්දිත් නික්කම්ම සිත සුඛය වගේ සුඛයක් තියෙනවා භාවනා සුඛයක්. ඒ වගේම අත්ත්‍රිමතාන යෝගයේ ආත්ම ක්‍රමතේ කරනවා වගේ භාවනා කරනකොට තමයි ක්ලාන්ත වෙන විදිහේ දුකක් තියෙනවා. මේ දෙකට අර අත්ත්‍රිමතාන යෝගයේ කාමසුකල්ලි කාණ යෝගයේ වගේම රාගානුසය සහ දෝසානුසය මුවා කරනවා. ඇති දේ ඇති හැටියට දැක ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා සර්වචනාංශයේ මේ ගේහසිත සුඛ, නෙකම්මසිත සුඛ, ගේහසිත දුක, නෙකම්මසිත දුක වගේ ආමිෂ දුක, ආමිෂ සුඛ, නිරාමිෂ දුක, නිරාමිෂ සුඛ කියලා මේ සංසන්දනාත්මකව පෙන්ලා දෙනවා. විශේෂයෙන්ම අර ගේසිත තත්ත්වෙන් අයින් වෙලා නෙක්කම සිත තත්ත්වයට ඇවිල්ලා මේ වගේ බණ භාවනාවක් කරනකෝ එහෙම නැත්නම් පැවිදිලා ගත කරන කෙනාට අරතරම්ම ඝන බල නැතුණාට ඒ ආරෙතම භාවනා කරනකොට එනවා සැප දුක් දෙක. අර භාවනා නොකරන කාලේ තිබුණට තිබුණු දුකට ද්වේෂයත් සැපට ආසාව වගේම භාවනා කරනකොට එන දුකටත් භාවනා කරන සැපටත් තරහ සහ ආසාව පහළ වෙනවා. ඒ දෙක අයින් කරන්න නම් අරකින් ආදර්ශය ගන්න විතරක් නෙවෙයි මේක පිළිබඳව ප්‍රතිපදාවේ කියවිලා තියෙන කාරණා හොඳට දැනගෙන යන්න ඕන. අපි අර ඊයේ පෙරදගත්ත නිදර්ශන ගත්තොත් අපි පොදු සම්මතයක් වශයෙන් ආනපන සතිය භාවනා කරගෙන යන කෙනෙක් කියලා ගනිමු අපි නිදර්ශනයේ එහෙම කරගෙන යනකොට ඒ ඔක්කොම සැප පහසුකම් අතහැරලා ආරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා කමඨාණක් ලබාගෙන පරියන්ක හත අටක් කරලා ඕන අපි හිතමු ආනාපානෙ මුණ දාගත්තයි කිය. ඒතර යෝගාවචරයට හරියට බයිසිකල් එකක් සම්බර කරගෙන යන්න පුළුවන් වගේ ආනාපානෙ මුණට මුණ දාගෙන ඉන්න පුළුවන් වෙනවා. එහෙම ඉන්නකොට ආනාපානෙ ක්‍රමයෙන් ක්‍රමෙන් තුනී වේගන යනකොට ඒකෙදී නීරසකම පහළ වෙනවා. කම්මැලි වෙනවා. ඒකාකාරීකම සමහරට නිින්දට වැටෙනවා. මට නොතේ කියන ගතිය එනවා. ඒකට යෝගාවචරයට නිින්දට වැටීම නිසා හෝ සැකෙපචීම නිසා හෝ හයියෙන් හුස්ම ගන්න යාම නිසා හෝ දුකකටපත් වෙනවා. එමුද එයා දන්නේ නැහැ මේක තමයි ක්‍රමේ. එමන්දිවට ඒකට යටින් ද්වේෂානුසයෙන් ඉඳ පටන් ගන්නවා. එතකොට මේ හරියට භාවනාව යද්දි මධ්‍යම ප්‍රතිපදාව යද්දි ඒකට ද්වේෂානුසය නිසා තද ඝර්ෂණයක් ඇති වෙනවා. ඒකට උගව දෙනෙක් භාවනාව අතාරිනවා. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරාට, කමඨාන් සුද්ධ කරාට මේ කාරණාව සුද්ධ වෙනකම් මේ කාරණාව හරියට පටහැරලා බේරුම් ගන්නකම්ම ඒ යෝගාවචරයේ ඉන්නේ බුදුමාකාර වෙහෙසක භාවනා නොකරන කායට වඩා වෙහෙසක දැන් ඉන්නේ. මොකද එක පැත්තකින් හිත කියනවා මේ මූලන මූණ දාලා අරමුණේ තියෙනවායි කියලා. නැත්නම් කලින් ආපු බණකින් නිසා හෝ. නමුත් මොහොනට උන අරමුණ දාලා තිබුණාට එපා වෙලා. කම්මැලි වෙලා, නීරස වෙලා, නිින්ද ගිහිල්ලා. එතකොට මේ දෙක අතර තියෙන මේ සැලෙන ගතිය නිසා යෝගාවචරයට මුලින්ම හම්බ වෙන්නේ ඔය නිකම්මසිත දුක. වැඩේ හරි ගිහිල්ලා තියෙද්දි ඒකාකාරී ගතියක් පේන නිසා ඒකට හේතුව ඒ යෝගාවචරයා මේ විවේකයේ කියන එක හඳුනන්නේ විශ්‍රාම වීම කියන එක හඳුනන්නේ බුද්ධකලාව කියන එක දන්නේ නැහැ. දන්නේ මේ සිලිලාරයේ සහිත සනකෙලියක තියෙන ආමිෂ සුඛේ විතරයි. ඉතින් අල්ලගත් අරමුණ එන්නේ එන්නේ සිව් වේගන යනකොට විස්රාම වේගන යනකොට විවිධක වේගන යනකොට හුදකලා වේගන යනකොට ඇතිවෙන ද්වේෂය නිසා ඒක කම්මැලි කමක් නිදිමත ගතියක් ඒකාකාරී ගතියක් වශයෙන් ද්වේෂයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මේ ප්‍රාර්ථනා කළවත් දන් දීලාක්වත් ඉල් රැකලාක්වත් ගුරුවරයාගේ ග්‍රේස් එකකින් නැත්නම් සුභාසින්සලින්වත් අයින් කරන්න බෑ. ඉතින් යෝගාතර හරියටම දැනගෙනම මේක මෙතෙන්දී එන එකක් මම මේ මේ තියෙද්දිත් මේ ඒකාකාරීකම දැනගෙන මෙනෙහි කරලා අරමුණ දිගේ යන්න ඕනේ කියලා ඒක ගෙවන් කරුවාට පස්සේ විශේෂයෙන්ම කායනුපස්සන කොටස සංසිඳව ගත්තට පස්සේ අර පීචි පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා ඒ තමන්ගේ ජයග්‍රහණය නිසාම ආලෝකයක් සහැල්ලු ගතියක් විවේකයක් ලැබිලා උදම්මනන්න පටන් ගන්නවා. ඒ උදම් ගැනීම නිසා සුඛයකටපත් වෙලා සුඛයටපත් වීම නිසා අරමුණ මෙනෙහි නොකර ගිලිහෙන්න ඉඩ තියෙනවා. ඒකත් නිවාමිස වැටිච්ච සුඛයක්. ඒ අනුව පහළ වෙච්ච රාගානුසයත් නිසා යෝගාවචරය අරමුණෙන් පිටපයින්. හැබැයි මේ අරමුණෙන් පිටපැනීමට හේතු වෙන රාගානුසය හෝ ප්‍රීතිය එහෙම නැත්නම් මේ අරමුණෙන් පිටපැනීමට හේතු වෙන නිජමත ගතිය සහිත ද්වේෂානුසය සහිත ද්වේෂය අර ඉන්ද්‍රියන්ගෙන් ලබන කාම සුඛයට වගේ නෙවෙයි ඊට වඩා ආධ්‍යාත්මිකයි ඊට වඩා ධාර්මිකයි ඊට වඩා සියුම් මොහානිය නම් එක විදියමයි ඒ නිසා මෙතනදී මේ යෝගාවචරයට වෙන මේ කලකොලොප්පම යෝගාවචරයේ වැරද්දකටත් වැඩිය නැත්නම් යෝගාවචරයේ නොදැනීමටත් වැඩිය නැත්නම් යෝගාවචරයේ වගකීමටත් වැඩිය කමඨහන් දෙන ගුරුවරයාගේ වගකීමක් වෙනවා. කමඨහන් දෙන ගුරුවරයාගේ දක්ෂකමක් වෙනවා. කමඨහන් දෙන ගුරුවරයා වග කියන්න ඕනේ මේකට. ඉතින් ඒක නිසා ආයි භාවනා කරගෙන යනකොට නිතර නිතර කමඨහන් සුද්ධ කිරීමේ ධර්ම සාකච්ඡාවට පොළඹවා ගැනීමෙන් යෝගාචරයේ හිත අවසල බලනවා. ඒ අවසල බලනකොට යෝගාචරයට හරියට සපේලා කියන්න පුළුවන් නම් බොහොම ලේසි ගැටලියන එක. නමුත් හුඟක් වෙලාට යෝගාචර ප්‍රකාශ ශක්තිය නැහැ. එන දේ සිද්ධි අවස්ථානුකූල ප්‍රකාශ කිරීමේ ශක්තිය නැත්තම් හරස් ප්‍රශ්න අහලා ආප්තෝපදේශ දීලා බණ කියලා ඉඟි කරවලා තමයි මේක ප්‍රකාශ කරගන්න වෙන්නේ. ඉතින් මේ ප්‍රකාශ වුණාට පස්සේ යෝගාවචර දැනගන්නවා අතීතං ආන්වාගමේ නපටිකං කිය අනාගතං යං අතීතං පහීනන්තං අපත්තං ච අනාගතං අතීතය අනුගමනය කරන්නේත් නෑ අනාගතයට යන්නේත් නෑ ඒ වුණාට පච්චුප්පන්නංච යෝධම්ම තත තත විපස්සති එන එන ආස්වාද ප්‍රසවාසය ප්‍රත්‍යুৎපන්න වශයෙන් විපස්සනා කරනවා ඒ වුණත් අසංකීරං අසංකුප්පං. වෙල වර එක කුප්ප ගති හිතේ කුපිත පහළ වෙනවා. වර එක රාගේ පහළ වෙනවා. මේ ආනාපානයේ පරිණාමයේ වීගෙන යනකොට ඇති වෙන දෙයට යට තියෙන අනුසය නිසා මේක හරියට කියව ගන්න බැරුව විවේකයට යන ගමනේ විස්රාමයට යන ගමනේ එහෙම නැත්නම් උද්දකලා ගමනට යන ගමනේ හිත নানা ආකාර පෙරලි කරනවා. ඒ පෙරලිමේ සුඛ වේදනා දුක්ඛ වේදනා වශයෙන් වේදනානුපස්සනාවට දාලා විස්තර කරේ නැත්නම් රූප මාර්ගයෙන් පමණක්ම විස්තර කරන්න අමාරුයි. හැබැයි රූපයට සාපේක්ෂව තමයි මේ වේදනාව පහළ වෙන්නේ. ආනාපානේ වායෝ පොට්ටබ්බ ධාතුව සංසිද්ධිත සංසිදෙන්න වර එක තනි වෙච්ච පාළු වෙච්ච නිදිමත ගතියනවා. වර එක උදම්මනන ගතියනවා. අන්නේ දෙක එනකොට ඒක භාවනාවේ වැරද්දක් නෙවෙයි. ඇත්තම භාවනාවේ හොඳ පැත්තක්. මෙන්න මේක හෙලි කෙරුවොත් විවර කරගත්තොත් විසිතුරු කරගත්තොත් ඒ යෝගාවචරයට අපේ හිතේ මෙතෙක් නොදැක්ක යට කවුලුවක් යටට බැස ගැනීමක් කරගන්න පුළුවන්. ආනෙම කෙරුවට පස්සේ දවසක යෝගාවචරයයේ අරමුණ නීරස වුණා කියලා තරහ කරගන්නෙත් නැතුව නිජමත වුණා කියලා. නැත්නම් අරමුණෙන් තා ප්‍රණීත ගතියක් ආවයි කියලා මන්මත් වෙන්නෙත් නැතුව ගියොත් එහෙම නැත්නම් ඒක සාර්ථක කරගත්තොත් වශී කරගත්තොත් යෝගාවචරයට ආනාපානෙ කවදාකවත් නොදැක්ක තරම් විනදත් සියුම් කියලා කිව්වට ඊටත් වඩා අති සූක්ෂම තත්වයකට රූප ධර්මයන්ගේ ගැඹුරුම තත්වයකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම සතියේ පුදුමාකාර තීක්ෂණ භාවයකට එන්න පටන් ගන්නවා. ඒ වගේම මේ පෙරණි තත්ත්වය යටතේදී පුදුමාකාර සමාධියක් අඛණ්ඩ සමාධියක් අත්දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට යෝගාවචර තියෙනවා මේකට ක්‍රම සහ විදි තියෙනවායි කියලා. ඒ ක්‍රම සහ විදි කියලා කියන්නේ දුක් වේදනා සුඛ වේදනා නැති ශාන්ත සුන්දර ගමනක් නෙවෙයි. දුක එනකොට පිහිටිය යුතු ආකාරයක් තියෙනවා. සුඛේ එනකොට පිහිටිය යුතු ආකාරයක් තියෙනවා. අන්න ඒ දෙකේදී ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කළොත් මේ දෙක හරහා යෑමෙන් යෝගාචරය Tamanටම ආවේනික වෙච්ච Tamanගේම ක්‍රමසහ විදි භාගයක් හොයාගන්න. අන්නේ ක්‍රම විදි වලට අපිට මෙතනදී ඒ ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. ඒක නැත්තම් වෙන්නේ රාගානුසයට අහු වෙනවා, දෝසානුසයට අහු වෙනවා. ඉතින් එහෙම කරගෙන කරගෙන එනේ ඉන රාගෙන එන ආසාවට එන එක නුරුස්නා ගති වලට අපි නිහම විදියට මුණ දීලා මඟ අරින්න හදන්නෙත් නැහැ. බහුලීක බෝ කරන්න යන්නෙත් නැහැ. එනේ නේද මෙනෙහි කරමින් මූල කර්මත්තාන වාංගු කරගෙන කරගෙන කරගෙන ගියොත් යෝගාවචරය ගිහිල්ලා රොක් වෙන්නේ ගිහිලා තැම්පත් වෙන්නේ අධික දුකකුත් නැති අධික සුඛයකුත් නැති මධ්‍යස්ථ තත්වයකට. මේ தත්ත්වයට එනකොට අර සැප දුක තියෙනකොට නම් රණ්ඩු වෙන්න කෙනෙක් තියෙනවා. දැන් රණ්ඩු වෙන්න කෙනෙකුත් නැහැ. එතනදිත් යෝගාවචරය ආයසරයක් මේ උත්තරීතර හුදකලාව අඳුරන්නේ නැති කෙනා එහෙම නැත්නම් මේ විස්රාමයේ කියන එක දන්නේ නැති කෙනා නැත්නම් මේ විවේකී කියන දන්නේ නැති එකනා මේ අදුක්කම සුඛයට ආවට පස්සෙත් පාළු ගතියක් ගැන කතා කරනවා. අන්විච්ච කෙනෙක් ගැන කතා කරනවා. ඉතින් මෙතනදී අපිට ආයෙ යන්න වෙනවා අර විචාක පාසුතුමාගේ ධම්මදින තෙරින්නාංශගේ ධර්ම සාකච්ඡාවට අර සැප දුක දෙක පිළිබඳව කරුණු විසඳලා විමසගත්තට පස්සේ ඒ ලැබෙන දැනුමෙන් විසාකතුමා අහනවා ධම්මදින තෙරින්නාංශගෙන් හරියන්නේ මේ අදුක්කම සුඛ වේදනාව ඇති සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින්නාව කියනවා අදුක්කම සුඛ ආයෂ්මත්නි උපාසක දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි මේකට හේතුව මෝහ අනුසය අවිද්‍යාව අන්ධකාරය නැත්තම් තකතිරුකම් ඉතින් සාර විද්‍යට අසං කියලා අසංකුප්පව ගැටෙන්නේ නැතුව සැලෙන්නේ එහෙම නැතුව අමන්දානන්දයටපත් වෙන්නේ නැතුව අපි මේ දෙක හරහා ගිහිල්ලා මේ උපය ගන්නාලාද සාමාන්‍ය මට්ටමේ අදුක්කම සුඛ වේදනාව මේක අදුක්කම සුඛයි කියලා දන්නේ නැත්නම් යෝගාචර ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙන්න පටන් ගන්නවා. කොට උඩ දුව කුඩල්ලෙක් වගේ අර පරණ පුරුදු සැප දුක දෙකට දුවන්න හදනවා. නමුත් ඒ වෙනුවට මෙතෙක් මෙතෙන්ට එනකන් දුක එනකොට තමයි ඒකට හරියට ප්‍රතික්‍රියා නොකර මේ දුක මගේ කියා ගන්න නැතුව හැසිරීමෙන් දුක පොඩ්ඩක් පැත්තකට කරලා මූල කර්මස්ථානේ මතු කරගෙන සැපේනකොට ඒකට උදමනන්නෙත් නැතුව ඒකේ රාගානුසේවෙන්ට පොරක් නොදී කරගෙන කරන ගිල්ල මේ අදුක්කම සුඛේ එනකොට මේක අදුක්කම සුඛේ කියලා දන්නවනම් අර අත්තිකිලමතාන යෝගේ කාමසුඛල්ලි කාණේ යෝගේ අතහැරීම වගේම අබිනිෂ්ක්‍මණයක් සිද්ධ වෙනවා මෙතන එහෙම නැත්නම් ගෙවන් කිරීමක් සිද්ධ වෙනවා. විවාද වීමක් සිද්ධ වෙනවා. ඒ විවාද වීම හරහා යෝගාවචරයා ලදලද චිත්තක්ෂණේ මේ අදුක්කම සුඛය ලැබෙනවා කියන්නේම විවේකයක් බවත් අදුක්කම සුඛය කියන්නේම හුදකලාවක් බවත් අදුක්කම සුඛය කියන්නේම විස්රාමයක් බවත් සංසාරේ කවදාකවත් අදුක්කම සුඛේ මුණට මුණ දාලා මේ තියෙන අදුක්කම සුඛේ කියන එක අපි දැනගෙන හිටියේ නැහැ කියන එකක් දැකපු දවසේ යෝගාචර දෙනවා මේක මනුස්ස මනසට පමණක්ම ආවේනික වෙච්ච සුවිශේෂී තත්වයක්. තිරිසනාට නැහැ. යක්ෂයෙකුට හෝ ප්‍රේතයෙකුට හෝ වෙන කාටවත් නැහැ. මනුස්ස ලෝකයේ මනුස්සයෙකුට විතරක් ලැබිය යුතු හැකියාවක් එකක්. නමුත් මේ සංසාරේ ගැටි වැදිලා තියෙන කවදාකවත් එතෙන්ට එන්නේ නැහැ. නැත්තම් කලාතුරකින් එන්නේ ආවට ඒකට අවදි වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සංදිස්ථාන වලදී සෞත්‍යංශය දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහන්නේ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය විවෘත කරන්න කරන්න බබලනවා වැහෙන්න වැහෙන්න ඒක අකමක යනවා ඉතින් මෙතෙන් මේ විවේකයට අර්ථකථනයක් දෙනවා නම් විස්රාම් බවට අර්ථකථනයක් දෙනවා නම් මේ කියන හුදේ කලාවට අර්ථකථනයක් දෙනවා නම් අදුක්කම සුඛය හරහා ඒකට එළඹිලා මේ තමයි අදුක්කම සුඛය කියලා එක විවර කරගත්තොත් යෝගාචර තේරෙනවා මේ අදුක්කම සුඛයෙන් Taman එළියට ඇදලා දාන්න එහෙම නැත්නම් මේකට උඹට ඊට පස්සේ එන්න දෙන්නේ නැහැ කියන්නේ කිසිම බලවේගයක් ලෝකේ නැහැ. තියෙන එකම දේ මේකට නුරුස්නා ගතිය නම් තමන්ගේ තක තීව්‍රකමයි. තමන්ගේ අවිද්‍යාවමයි. මෝහිමයි. එචී මේ මොහේ අයින් කරන්න තමයි අපි ගේසිත සැප දුක දෙක අයින් කරලා මූල කර්මස්ථානයකට බහැලා මූල කර්මස්ථානයේ හරහින නුසුනාගති සහ රුස්නාගති තේරුම් අරගෙන ප්‍රතික්‍රියා නොකර දහසකුත් වරක් උත්සාහ කරලා මේ අදුක්කම සුඛය කියන එක හඳුනාගත්තාම ඒ යෝගාචර තියෙනවා මේක මානව හිතේ එදා ඉඳලම තිබුණ එකක්. උනේ මේක දන්නේ නැහැ. ඉතින් මේ විදිහට භාවනා පරියන්කයක මේක දැක්කට පස්සේ ඒ යෝගාවචරයට අනන්තවත් අවස්ථාවල් තියෙනවා. මේ චිත්තේ මේ හිතේ තියෙන මේ රසය මේකට කියනවා විවේක රසය කියලා විස්රාමයේ කියලා කියනවා හුදෙකලාව කියලා කියනවා මේකට ප්‍රේම කරන්න පටන් ගත්තොත් නැත්නම් මේකට අවදි වෙන්න පටන් නැත්නම් මේකත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තොත් මේකත් එක්ක ආලිංගනයක් පටන් ගත්තොත් මේකට ආදරය කරන්න පටන් අරගත්තොත් ඒක තමයි බද්ධේ කරත්තයි කියලා කියන්නේ බැඳුනා වූ එකලා බවක් උත්තරීතර වූ එකලා එකලා බවක් තනිව හැසිරෙන ගතියක් දුකට අත දෙන්නේ නැහැ සැපට අත දෙන්නේ නැහැ අතරමැද තියෙන අවස්ථාව මේක নিরপেক্ষ තත්ත්වයක් සැප දුක කෙරෙහි අපේක්ෂාවක් තියෙනවා නැත්නම් මේ ලෝකේ පවතින්නේ දුක් සැප කෙරෙහි අපේක්ෂාවක් තියෙනවා සාපේක්ෂයි මේ දෙක මැද තියෙන මේ අදුක්කම සුඛය නිර්පේක්ෂයි. හැබැයි මේ අදුක්කම සුඛය ප්‍රශස්තම தත්ත්ව නෙවෙයි මේ. ඒකට මේ යන්තම් පිවිසුණා. ඒකම යෝග ජීවිතයේ විශාල මේ සම්දිස්ථානයක් වෙනවා. ඒ වගේම තමයි මෙතෙක් කල ජීවිතය දිහා බලපු හැටි එනනම් ව්‍යසනයක් අමලියක් කරදරයක් කියන එක දිහා බලපු හැටි පිළිබඳව සම්පූර්ණ නැවත සලකා බලන්න පුළුවන් තත්යකට එනවා මොකද යෝගාචර තේරෙනවා හොඳ දෙයක් වෙනකොටම රාගානුසය නිසා ඒ தත්ත්වෙ මුවා කරනවා. නරස දෙයක් වෙනකොටම පටිඝානුසය නිසා අපි අන්න වෙන්න වෙනවා කලකුල වෙනවා. රාග දෝෂ මොහ නැති වෙනකොට ඒ තියෙන අතරමැදි தත්ත්වය මේක විවිධයක් විස්රාමයක් හුදකලා බවක් විදිහට දකින්නේ නැහැ. මොකොටු වුණා, තනි වුණා, පාළු වුණා, ඒකාකාරී වුණා, නීරස වුණා, කොන් වුණා කියලා. ඒකට වෛර කරන්න පටන් ගන්නවා. ඔන්න ඔකට තමයි අවිද්‍යාව කියන්නේ. ඕක පිළිබඳ දැනීමට තමයි විද්‍යාව කියලා කියන්නේ. ඒ විද්‍යාවට තමයි අන්වර්ථ නාමිකයෙන් කියන්නේ බද්ධේ කරත්ත කියලා. භද්‍ර කියලා කියන්නේ බොහොම උත්තම වූ මංගල වූ එකලා බවට කැමැත්තා. ඉතින් මේ එකලා බව අපි කියන විවේකය සර්වචනාංශය කියන මේ කායික විවේකයේ වශයෙන් ඇලි ගලි වාසයෙන් අයින් වෙලා අරණ්‍යගත වීමෙන් රුක මූලගත වීමෙන් ශූන්‍යගතගත වීමෙන් තුنين එකකින් අපි සපයගන්නේ. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් කියන වීතිකම කෙලස් වලින් අයින් කරගන්නවා. ඊට පස්සේ ඒ ඇතුළට ආවත් නීවරණ වැඩ කරනවානේ. කාමච්ඡන්ද ව්‍යාපාද වශයෙන් ඊට පස්සේ මූල කර්මස්ථානයකට වාංගු වෙලා ඒ කාමච්ඡන්ද ආදී නීවරණ නැති කරගෙන ඒයින් ඇති වෙන්න පුළුවන් ඇති කරන නිවර්ණ ඇති කරන යාමදී ඇති වෙන හතරෙහිදී වෙන පීඩාවත් අයින් කරලා නිවර්ණ නැති කිරු පස්සේ ඇති වෙන ධ්‍යානමේ ප්‍රීති සුඛයට බැඳෙන්නේ නැතුව අදුක්කම සුඛයට ආවට පස්සේ ලැබිය යුත්තේ ඒ අදුක්කම සුඛයයි වර්ධනය කළ යුත්තේ ප්‍රේම කළ යුත්තේ තන වඩා ගත යුත්තේ අදුක්කම සුඛය කියලා දන්නේ නැත්නම් ඉතින් යෝගාවචරයා අර ධ්‍යාන සුඛයට ඇලී ගත්තොත් එතකොට බද්ධේ කරත්ත වෙන්නේ එතකොට පක්ෂග්‍රාහීකමක් ඇති වෙනවා. එතකොට වංග ගතියක් ඇති වෙනවා. වටවලල්ලි කියලා ආය සංසාරයට වැටෙනවා. අදුක්කම සුඛය කියලා කියන්නේ අනන්තය දක්වා විහිදෙන කිසිම පැත්තට චපල ගතියක් නැති මැද රේඛාවක්. ඉතින් ඒ නිසා අපි අඳුනා ගැනීමේදී හරියට වෙන් කරලා දුකෙන් සැපෙන් ගේසිත, නෙකම්මසිත සැප දුක නැත්නම් ආමිෂ නිර්ආමිෂ සැප දුක දෙකෙන් අයින් කරලා අදුක්කම සුඛේ තේරුම් ගන්නවා කියන එක හරිම අමාරු විශේෂක දාලා උගන්වන්න තමන්ගේ අත්දැකීම නැති කෙනාට කොහොමඩක්වත් තේරුම් ගන්න බෑ. ඒකේ උපයීමේදී එහෙම නැත්නම් ඒක තමන්ට ලබා ගැනීම සඳහා භාවනාවෙන් කිසිම බගතුවක් නැහැ කිසිම වැඩකුත් නැහැ. භාවනාදී කරන්නේ අර සැප දුක් දෙකට යනකොට ඒකට ඇති වෙන්න පුළුවන් අර රාගානුසය දෝසානුසය දෙක අයින් කිරීමට පොඩි උපදේශපන්තියක් දීලා කියනවා. ඒ දේවල් දැනගෙන පොඩ පොඩ අයින් කරන අයින් කරන යන්න. ඒකට Taman ගිල නොදැනුවත්වම වැටෙන්නේ මේ தත්ත්වෙට. වැටි වැටිලක් තියෙනවා වැටෙන්නත් ඉඩ තියෙනවා. නමුත් වැටුණාට පස්සේ දැන් මේ වැටුනේ උත්තරීතර හුදකලාවකට කියලා වැටුනේ විස්රාමයකට කියලා විවේකයට කියලා හඳුනාගත්තේ නැත්නම් කොච්චර උපයවුවත් ඒක නැති වැඩක්. යම් විදියකට උපය ගත්තට පස්සේ අපේ විද්‍යාකාර தත්වෙදී නැත්නම් පරියංගයකට කියලා අද්දක වහන ශබ්ද නොකරින තැන කියලා උපය ගත්තට පස්සේ හරියටම මේ උත්තරීතර උදකලාවේ අර්ථකථනය එහෙම නැත්නම් ඒක තමයි අත්දකින්න හැටි ඒ වගේම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේක කොච්චර මොනසයනසේ ස්තුති කළා කියනවා කියලා දැනගෙන ඒක හොඳට ජීවිතයට සම්බන්ධ කරගත්තට පස්සේ ඒ යෝගාවචරණ ඒක සක්මන් කරනකොට වුණත් ගන්න පුළුවන්. එදිනදා ජීවිතය ගන්න පුළුවන්. වෙන විදියකට කියන්න පුළුවන් මේ කියන වේදනා සම්බන්ධව තියෙන මේ අදුක්කම සුඛය හඳුනා ගැනීම සඳහා විශාල ප්‍රතිපදාවක් ගිවන් කිරීමක් සීල සමාධි ශික්ෂාවක් අවශ්‍යව ඇත. නමුත් ඒක හොඳට නිර්වචනය කරාට පස්සේ එයින් එහාට ඒක ආනාපානෙන් ගත්තත් පිම්බීම හැකිලිමෙන් ගත්තා. සක්මනේදී ගත්තත් පරියන්කේදී ගත්තා. ඉඳගෙන ඉඳදී ගත්තත් හිටගෙන ඉඳදී ගත්තත් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අදුක්කම සුඛ වේදනාවල වෙලාවේ ඉඳලම යෝගාචරයාගේ තියෙන මේ සම්මුති වැටකඩලු සියල්ලම අයින් කරලා මේක අභියෝගයක් කරන මේක ලබන්න බැරි කොයි වෙලාවෙද කියන. මේ අදුක්කම සුඛේ හිටකනක් ගන්න පුළුවන්, ඉඳකනක් ගන්න පුළුවන්, යනකොටත් ගන්න පුළුවන්, එනකොටත් ගන්න පුළුවන්. ඒක නිසා ඉස්ලාම් මේක මතු කරලා දුන්නා පස්සේ යෝගාචර දන්නවනම් මේක තමයි මේ ප්‍රධාන තේමාව මේ සූත්‍රයේ එනතම මේ බුදුජානකගේ දේශනාවේ ඒ සමම කුමන ක්‍රමයකින් මේක අනුග්‍රහ කරනවද කුමන ක්‍රමයකින් මේක තනවදනවද කියන එක ඒකට යෝගාචරයේ සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. ඒකට ඇති වෙන්න සාමාන්‍ය බුද්ධිය තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේකේ තියෙන নিরপেক্ষ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. මේ අදුක්කම සුඛයේ තියෙන নিরপেক্ষ தත්ත්වය එකක් තියෙනවා. හැබැයි කවදාවත් ඊට කලින් ගෙවම් කරපු සැප දුක් දෙක නොවිඳ මේකට ඉන්න බෑ. ඒ නිසා යෝගාවචරයට සැප අවශ්‍යයි. ඒක පිටමද ද්වේෂ කරන්න යන්න නරකයි. ඒගොල්ලෝ යෝගාවචරය යම් ප්‍රමාණයක් දුකත් අවශ්‍යයි. මේ දෙක සංසන්දනය කිරීමෙන් තමයි මේ මැද තියෙන අදුක්කම් සුඛයට එන්නේ. ඒ නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මේ සැප දුක දෙක දෙකට එකතු කරලා දෙකෙන් බෙදෙන එක නෙවෙයි. ඒ වගේ මේ ගණිත ක්‍රමයට ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඊටදී හාත්පසීම වෙනස් දෙයක්. මේ දෙක සාපේක්ෂ තත්වයක තියෙද්දී ඒ සාපේක්ෂ තත්වයේ තියෙන ආධිනව දැකලා මේ নিরপেক্ষ තත්වයට යන ගමනක් මෙතන තියෙන නිසා දුක්ඛම සුඛ වේදනාවට යම් ප්‍රමාණයකට අවදි වුණාට පස්සේ ඒ යෝගාවචරය ගුරුවරයාගෙන් නිදහස් වෙනවා. කර්මස්ථානෙන් නිදහස් වෙනවා. ඉරියව්වෙන් නිදහස් වෙනවා. භාවනා මධ්‍යස්ථානෙන් නිදහස් වෙනවා. යහන තියෙන්නේ ඕනම තැනකදී මම ඉන්නේ දැන් දුකක ඒ දුක තියෙන්නේ මට द्वේෂය මේ මම මේ දුකයි මේ द्वේෂයයි අවබෝධ කරගත්තොත් වැටෙන්නේ කියලා දුක්ඛම සුඛේ එහෙම නැත්නම් තමන් ඉන්නේ මේ වෙලාවේ සුඛයක ඒ සුඛය පිළිබඳ තියෙන ආශාවක් ඒ ආශාවයි ඒ සුඛය දෙක අඳුරගත්තට පස්සේ කියලා වැටෙන දුක්ඛම සුඛයට මේ සතුකෙන් පටන් ගත්තා සුඛෙන් පටන් ගත්තා නැත්නම් අදුක්ඛම සුඛේ පටන් ගත්තත් තීරේ දවසේ අපි මොන චරිතගත කරත්, ස්ත්‍රී වුණත් පුරුෂ වුණත්, පැවිදි වුණත් පැවිදි වුණත් මේ වැඩි වේලාවක් අපි භාවනා කළත් නොකළත් තියෙන අදුක්කම සුඛය තමයි. නමුත් අපි හිතනවා අදුක්කම සුඛය හරි පාළුයි කියලා. ඒ නිසා අපි নানা ආකාර ක්‍රම හොයනවා මේ අදුක්කම සුඛය ආවට පස්සේ ඒක වර්ණ ගන්නවන්න. විචිත්‍ර කරන්න. වන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා වන්දනා ගමනක් දාගන්න. දැන් එක දෙයක්ම කරලා ඇති වෙලා දැන්. එහෙනම් හරි පාළුයි කියලා රේඩියෝ එක දාගන්න. එහෙම නැත්නම් කම්මැලි කියලා පොතක් කියවනවා. නැත්නම් ටෙලිවිෂන් එක බලනවා. නැත්නම් පිච්චර් එක බලන්න යනවා. පික්නික් යනවා. ඉතින් ඔක්කොම කරන්න පුළුවන් මිනිහට අවු කියන පොහොසකයි කියලා. අයියෝ මේ උත්තරීතර උද කලාව කියන સંદર્ભයේ මූලිකාගේවත් එහෙම නැත්නම් මේ ආර්ය ලෝකයේ තියෙන නිරාමිසම් පීතිසුඛං නැත්නම් විවේකජම් පීතිසුඛං කියන එක දන්නවනම් මේ නව තාක්ෂණයෙන් අපිට මේ දෙන්න හදන දෙයි. නැත්නම් අපි මේ කිට්ටුවන්තිය නෑදෑයෝ යාළුවෝ මිත්‍රෝ අපිට දෙන්න හදන දෙයි. සර්වචනාංශගේ මිම්මෙන් බලනකොට බුදුම හිතෙනවා. එක දවසක් මිනිස්සෙක් මේ ගෙදර පූසෙක් හැදුවා. හදලිලේම හැමදාම ඒ ඒ පූසට හොඳ කැමති කැම ගෙනත් දීලා මොකද මීගේ ප්‍රශ්න කර තියෙනද? ඒ ප්‍රශ්නෙත් ඉවරයි. මනසට හරි ලාභයි නිසා කන දෙක දසක් ඒ පූසට කල්පනා වුණාලු. මේ මන්ද උදේ ඉඳලා හන්දානක හම්බ කරලා ගෙදර යන ගමන් කොහොම හරි මට රසමසූලක් ගෙනත් දෙනවා. මම කවදාකවත් මේ මියට තරකලා නැහැ කියලා. මම කවදාද මේ විනාඩි දීලා නැහැ. මොකද ඊයේ දැකපු ගමන් ඌට කාලය ඉවර වෙනවා කොයි වෙලාවෙද දන්නේ නැහැ. මේ ගිහිමියා මතක් වෙන්නේ නැහැ. නැත්තම් ස්වාමියා මතක් වෙන්නේ. ඊදාදේල හරිම සවුත් වැඩේ. මම කවදා හරි මේ මිනිහට හරකන්න ඕනේ කියලා ඒක දවසක් මී ගුලකට මැනපුවාම මී බටව තුන් හතර දෙනෙක් වහුනල එකකට කරනවා. එතකොටම සතිය වීතියක්. ඒක අද නම් දෙන්නම් කියලා. මනෝට අර මනුස්සය බත් කනවලු ගිහිල්ලා මේ පැටියෙක් ලේවැක් කරේදී ටයිම් පිටාන උඩ කියලා ගියාලු යන්නේ. උවිතුයිති විශාල සැලකිල්ලක් කියලා අර මනුස්සයාට බත් පිඟානවත් කා ගන්න නැහැ. මොකද මීයන්ගේ අතිවිශේෂ සැලකිලි හින්දා. ඔයගොල්ලෝ තමයි අපේ නෑදෑයෝ, අපේ කිට්ටුවන්තයෝ අපිට ලබලා දෙන සැප. මේ සියල්ලම තද්ද බල අවිද්‍යාව බෙදලා කරන වැඩ. එමිති මොකද කරන්නේ අර මීයා විශාල කැපකිරීමක් කළා තමයි තමයි කටරහු වෙච්චි ලේ පෙරන මීගතියේ බත් පිඟාන උඩ තිබ්බේ. ඔය වගේ තමයි මේ බද්ධේ කරත්තේ දන්නේ නැත්නම් විවේකයේ දන්නේ නැත්නම් විස්රාමයේ කියන එක දන්නේ නැත්නම් හුදකලාව කියන එක දන්නේ නැත්නම් අපි අපේ හුදකලාව නසා ගන්නවා විතරක් නෙවෙයි කිට්ටුවන්තේ හුදකලාව නසනවා. අපි කියන එහෙම නොකරනවා නම් හරි පහළුයි කියලා. එච්ච මේ සර්වචනාංශේ බුදු වුණාට පස්සේ ඒ වගේ ගැඹුරු ධර්ම දේශනා කරන නිසා පුද්ගලයා අනේකෝ ශාස්ත්‍රඥ වහන්සේලාට වගේ විශාල පිදවිලි පෙනුමක් සුදක් පූජා භාණ්ඩට අරගෙන රැස්වලා තියෙනවා. ඒකට නාගිත කියලා හාමුදුරුවෝ තමයි ඉඳලා තියෙන උපස්ථාන ආනන්ද හාමුදුරුවෝපත් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රථම බුද්ධ ශාසන වෙච්ච වඩා. ඒක බමුණු ගමක් කියන බුදුහාමුදුරුවෝ කීච්ච නාම නිසා විශාල සෙනඟක් ඇවිල්ලිවලා මේ ආරණ්‍ය දොරකඩ විශාල ගෝසාව නිසා නාගිත හාමුදුරුවෝ කිව්වට පස්සේ කිවලු අපි අදහන්නේ Hindu ආගමේ වලට මේක බවත් ගෞතමයන් වහන්සේ නියමාකාර දර්ශනයක් පෙන්නනවා. අපිට උන්වහන්සේ අපේ ගමට වැඩපිළිවෙලක දෙයක් අපි මේ පූජා වහන්න ගෙනවා. මට අපිට අවස්ථාවක් දෙන්නේ කියලා කියලා පූජා කරා. ඉතින් නායිදාම්තුරු ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ යහවල් නායිදාම්තුරු යනකොටම බුදුහාමුදුරුවෝ කර කෙවුල වගේ කවුද කෑ ගහන්නේ කියලා හවලු මේ දොරකඩ අරන්නේ දොරකඩ ඊට පස්සේ නායිදාම්තුරු මම ඒක කියන තමයි ආවිසංශ විශාල පිරිසක් ඔබ වහන්සේ දැක ගන්න විශාල පූජා භාණ්ඩයක් කරන ගෞරවයෙන් අයින. ඊට පස්සේ මට කෙවුලොත් එක ගමනක් නැහැ. මගේ කිසියම් කැමැත්තක් නැහැ හම්බ වෙන්න යන්න කියන්නේ. අපිට පේන්නේ බුදුහාමුදුරන්ගේ තියෙන කරුණා මෛත්‍රිය මෙතනදී අමුතු විදිහට බලන්න වෙනවා. ඒ වගේම අහිතහඳුර කියලා කියවල අර පිළිසට සර්වචනාංශ විවිධකයට කැමැති. ඒ නිසා මේ වෙලාවේ හම්බ වෙන්න බෑ කියලා. එළිම අර විදිහට කියන්න බෑනේ. ඩිප්ලොමැටිකලි කියලා කියනවා. ඒකට අර පිටේ කියවලු අයියෝ අපි ඒක දන්නෙත් නැහැ කොහොම හරි කමන්නේ අපි එකක් කියන්න. අනේ අපි ජීවිතේට කවදාකවත් මේ අවස්ථාව දෙපාරක් හම්බ වෙන්නේ නැහැ. ලැබෙන්න පුළුවන් නම් පැයකින් දෙකකින් හරි කමන්නේ අපොයින්ට්මන්ට් එක කරන් දෙන්න කියලා. ඊට පස්සේ නායි දහම්තු ආපහු ගිහලා කළා මේ මිනිස්සේ තාමත්ම සද්ධාවෙන් බොහෝම කාර්යභාරවල මිනිස්සු අගහිඟකම් තියෙන මිනිස්සු නම සර්වචනසි දැකීමෙන් ඇති පින නිසා ඇවිල්ලා ඉල්ලනවා කියේ. සරුවචනාංශ කියනවා එතකොට නාගිට මම ඔබට සැරයක් කිව්වා මේ කෙවුලොත් එක්ක මට ඝන දිනුවක් නැහැ. මම කැමති විවේකෙට. මට මගේ විස්රාමයේ තියලා යන්න කියන්නේ කියලා. ඉතින් ආයිදාම්තුන්ට නොයත් බෑ. ඊළඟ කියලා දෙනවා සරුවචනාංශේ විස්රාමයට කැමති විවේකයට කැමති. ඒ නිසා මේ වෙලාවේ විවේක ගන්නවා කියලා. ඉතින් අර මිනිසුන්ට විශාල චිත්ත පීඩාවක් ස්වාමීන් වහන්සේ දැන් දෙසරයක් අපි වෙනේ මහන්සි වුණා. අනේ ස්වාමීන් වහන්සේ ඒ වුණාට මොනම විදියකින්වත් මේක අතහැරලා බෑ. මොකද අපිට ආය හම්බ වෙන්නේ නැහැ මුළු කපකට මෙහෙම බුදු කෙනෙක් දකින්න කියලා පින්සෙන් වෙන නිසා ආයෙත් නාගිත හමුදුර ගිහිල්ලා තියෙනවා බුදුහාමුදුරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන නාගිත මඹට සැරයක් කිව්වා. දෙසරයක් කිව්වා. තුන්වෙනි සැරේටත් කියන්නේ මෙච්චරයි. ඔය කෑ ගහන කෙවුලන් එක මට කිසිම දෙයක් නැහැ සරුවචනංශ විවේකයට කැමති සරුවචනංශේ විස්රාමයට කැමති හුදකලාවට කැමති. උඹ ඉඳගනින් උඹට මට එකක් කියන්න තියෙනවා. මොකද්ද? මං යන ගමනක ගව්වතරන් දුර ඉස්සරහමට කවුරුත් පේන්නේ නැත්තම් ගව්වතරන් පිටිපස්සේ මට පේන්නේ නැත්තම් ආනන්ද මට ඕන තරම් වැසිකිලි කැසිකිලිවත් කරතෑන්. එච්චරයි මට උඹට කියන්න තියෙන්නේ. ඔය තරම් බද්ධිය කරත් කියන්නේ ඕන උකට තමයි. අර මේක පැත්තෙන් බලනකොට නම් ඉතින් කලාතුරකින් කෙනෙක් තමයි කලකිනි බුදු කෙනෙක් උපදින්නේ. ඉතින් මේ මිනිස්සු මේ බුදුහාමරණ උපස්ථාන කරන්න අර පූසා ස්වාමියාට උපස්ථාන කරා වගේ Taman ඩම් බේචාර ලේපෙරන මස් මීයේ කියලා බත් එකට දෙන එකෙන් තමයි. ඔය සරුවචන්සේගේ පණිවිඩයට හාත්පසින්ම වෙනස්. උන්වහන්සේට වැද්දගත්ම දේ තමයි විස්රාම. වැදගත්ම තමයි විවේකී. වැදගත්ම දේ තමයි මේ හුදකලාව. වැදගත්ම දේ විතරක් නෙවෙයි උන් අතර කියන දේ පණිවිඩෙත් ඔච්චරයි. ඒ නිසා භාවනා කරන්න යනකොට මේ අදුක්කම සුඛ වේදනා කියන තැනේදී අර රූප ධර්ම වල තද ගතිය ගුරුසු ගතිය අතහැරලා මධ්‍යස්ථයෙන් තියෙන නිර්පේක්ෂ වූ අවකාශය හොයාගන්න එක ඇත්තට වැදගත් ඒක හරි හොඳයි. ඒ පාරෙම තමයි මෙතෙන්ට යන්න තියෙන්නේ මේ සැප දුක දෙකේ දුවන ගමනක් තමයි අපිට අපේ දෙමව්පිය අපිට උගන්ලා තියෙන්නේ. අපි ගුරුවරු කියන්නේ ඔච්චරයි. දේශපාලනඥයෝ අපිට දෙන්නේ තොච්චරයි. ආර්ථික විද්‍යාව කියන්නේ තොච්චරයි. සමාජ විද්‍යාව කියන්නේ තොච්චරයි. මේකට ජීවිතෙත් මදි අපිට. අතිකාල සේවාවල් වැඩ කරලා තමයි අපි කීයක් හරි හම්බ කරගන්නේ මේ සැප ලබන්නේ. ඒ ලබන සැප ඒකාන්තෙම දුකකින් හමාර වෙන බවත් ඒ හමාර වෙන දුක දැක ගන්න බැරි මේ සැපට තියෙනා වූ කාම ආසාව නිසා නැත්නම් කාම අනුසය නිසා බවත් ඒ ධම්ම දින තෙරණාංශ කියන කතාව කාටවත් නෑ බෑ කියන්න බෑ උත්සාහ කළ බැලුවොත් පේන දෙයක්. ඒ වගේම අපි නිතරම කරප්පන් එන එපා කියන නදකින් නොපතන් රුස්නගති පහන මේ දුක් වේදනා හැම වෙලාවෙම යන්නේ සැපක් කියලා. ඒක අලුතෙන් කියන දෙයක් නෑ. නමුත් ඒක අපිට දකින්න බැරි. මොකද දුක එනකොටම මූණ රක්කා ගන්න නිසා. නුරුස්නා ගති පහළ වෙන්නේ නැස නැත්නම් ද්වේෂානුසය පහළ වෙන්නේ නැස. මේ ආකාර දෙකට මේ සැප දුක දිහා බලනකොට ඒ සැප දුක කෙරෙහි තිබුණු මුණත වටිනාකම සම්පූර්ණයෙන්ම බොඳ වෙන්න පටන් ගන්නවා. එදාට තේරෙනවා සැප දුක් දෙකේ අපි හොඳට ජීවිතය ගත කරලා ඒක ප්‍රමාණ කරලා ඒක පරිච්ඡේද කරලා දැනගත්තොත් අපි ඉඳගෙන ඉන්න පරියන්කේ 100ට කොච්චරද සැප දුක දෙක තියෙන්නේ බොහෝ විට තියෙන සැපක් නැති දුකක් නැති තත්ත්වේ. මේක එනකොට අපි මේක නුරුස්නා ගතිය අවිජ්ජානෝසේ හැටි. මේ සාටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාවට අපි ප්‍රේම කරනවායි කියලා. ඒ වගේම සැප පිළිබඳ ඇති ආශාව අවිද්‍යාව වශයෙන් පෙනී හිටිනවායි කියලා. ඉතින් මේකෙන් අපි පොඩ්ඩකට ගලවලා ඒ කියන්නේ මේ සැප දුක කියන ක්‍රමේ ජීවිතය දිහා බලන හැටි දිහාදී මේ සැපයි දුකයි දෙක ගලවලා බැලුවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේක භාවනාවේ උපේන එකක් නෙවෙයි හැබැයි භාවනාවෙන් තමයි මේක පරිච්ඡේද කරන්නේ අල්ලගන්නේ මෙතනින් තමයි අල්ලගත්තට පස්සේ පේනවා මේ ක්‍රමේ විතරක් නෙවෙයි මේක උපයන්න තියෙන්නේ කොයි පරියන්කේ හිටියත් කොයි ඉරියව්වේ හිටියත් කොයි තැන හිටියත් අඳුනගත්තට පස්සේ ඒක අපිව අතහරින්නේ තමයි පිටිපස්ස යන හේවණල්ල වගේ අදුක්කම සුඛේ එනවා. නමුත් එනේන වෙලාවේ හඳුනගන්න එක තමයි ඒ මේ මිනිස්යාගේ සිහි බුද්ධිය කියලා කියන්නේ ගැඹුර දකින්නයි කියලා කියන්නේ. එහෙම නැත්නම් විවිධ බලනවායි කියලා කියන්නේ විපස්සනා කරනවායි කියලා කියන්නේ. එතන ඉතින් ඒකට බලනකොට අපිට තව කෙනෙකුගේ අදුක්කම සුඛේ උපයාදීමක් කරන්න බෑ. මමගේ ප්‍රියතම දරුවට නැත්නම් භාර්යාවට අම්මට තාත්තට අදුක්කම සුඛය ඇති කළ දෙනවා කියන එක කරන්න බෑ මොකද එයාට එයාගේ කෝටයක උප්පත්තියම ලැබිලා තියෙනවා. එයා දන්නේ නැත්තම් ඒක නෙවෙයි ඉල්ලන්නේ සැපනම් අපි මේ දැන දැන හෝ දැක දැක හෝ මේ සැප දෙනවයි කියලා කියන මනුස්සයා නොමග ඇවිල්ලා. අඩු ගන්න මේ මනුස්සයා මේ ආශය ධර්ම ගැනවත් අනුශය ධර්ම ගැනවත් ඉගෙන ගන්න නැතු කෙනෙකුට සැප දෙනවයි කියලා කියන්නේ ඒ කාන්තේම අර ඔය මේ මොකේද මේ මැක්ඩොනල්ඩ්ස් වල නැසිකිලි වල ගහලා තියෙනවා මේ වෙනම එකක් ඉන්ජෙක්ෂන් කටු දාන්න කියන. ඒක තමයි ලොකු සේවය මොකද මේ කුඩු ගහන කට්ටියට ඉන්ජෙක්ෂන් කටු අතර මෙතන දාන වෙනකොට කරන සේවයක් තමයි ඉන්ජෙක්ෂන් කටු ආරම්භ දෙනවා. අන්න ඉන්ජෙක්ෂන් කටු ආරම්භ දීමක් විතරමයි ඔය සැප දුක දීමෙන් කෙරෙන්නේ. අරු කරන හැබැයි දිගටම යනවා. ඒක හතර මිසනලා කකුල පහ කරනවට තමයි ඉන්ජෙක්ෂන් ප්‍රදාන වෙනම ඩස්පින් එකක් දීලා තියෙනවා. එච්චර තමයි කරන්න පුළුවන්. කවදාද අපිට පුළුවන් වෙන්නේ අපේ ප්‍රියමනාප ඇත්තන්ට නැත්නම් අපිට අපි ඒකට බුද්ධ ජානන්සේ කියන්නේ සැලකිය යුතු ඇත්ත කියලා මේ මේ මේ සැප දුක දෙක කියලා දීලා අදුක්කම සුඛය කියන කොඹලට හැම කෙනා ළඟම තියෙනවා කරුණාකර මේකට විවෘත වේවා කියන ප්‍රශ්නේ කියලා දෙන්න තියා Tamanට තේරුම් ගන්නවක් කොච්චර අමාරුද කියලා බලන්න. මොකද අපි ජීවත් වෙන්නේ සැපක වෙන ලෝකයක. අපි දිවාරාත්‍රී දෙකේ තුන් ආකාරයකට සැප Tamanගේ ඉඳුරම් පිනවීමෙන් ලබනවා. මේකට කියනවා කාම ආසාව කියලා. කාම ආසාව කියන්නේ ඇහ කන දිව නාසය කය මන. එච්චරයි. ඊට පස්සේ ඒකනේ මම නිතරක් නෙමෙයි මගේ අයටත් කිට්ටුවන්ට අයටත් ගමටත් රටටත් ජාතියටත් කියනොත් භව ආසාව කියනවා. තමන්ගේ ඉදurang මට්ටමට යනකොට කාම ආශාව කියනවා. නමුත් පිටායට පිට කෙනකින් මේ කිට්ටුවන්තේට මිත්තා මච්චා කියලා තමයි දරුවචන් සඳහන් කරන්නේ. මිත්‍රා මාත්‍යවරුන්ට දරුවන්ට මේ සැප ලබා දීමල කියනවා භව ආශාව කියලා. භව ආශාවට යන්නේ අපි විශාල තමන්ගේ සැපක් කැප කරලා මම කියන එක අමතක කරලා අපි කියන ධර්මෙ දිගේ. ඒක ඒ වෙනස ලොකු කැක්කමක් තියෙනවා. මම මේ මගේ සැපත් පහවා දීලා කරන මේ වැඩේ සාර්ථක වෙන්න ඕන. නමුත් ලෝකේ වැඩ කරන්නේ බීජ න්යාමයට, චිත්ත න්යාමයට, උදු න්යාමයට, කර්ම න්යාමයට. ඒ කරන දෙයට මොන හරි බාධාවක් ආපු ගමන් ඒ මනසට Tamange සැප හොයන්න ගිහිල්ලා ආදා වෙනවට වඩා තද බල ද්වේෂයක් එනවා. මගේ අපේ කච්චිගේ දෙයකට සැප හොයන්න යන ගමන බාධා කෙරුවා. ඒ ද්වේෂයට කියනවා විභව තණ්හාව කියලා. භව තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න විභව තණ්හා වැඩි වෙනවා. මේ දෙකටම යටින් කාම තණ්හාව යනවා. Tamange ඉඳුරන් පිනවීමේ ආසාව. ඉතින් මේ තුන එකිනෙකට පටලවා ගත්තට පස්සේ හිතන්න අමාරුයි මිනිසෙකුට ජීවිතයක් ඇතුළත මේ ආසාවල් සන්තුෂ්ත කිරීමට මෙච්චර අවුල් වෙනවා නම් දුකට වැටිච්චාම ඊට වැඩිය ගොඩාක් පිස්සු වැදෙනවා වික්ෂිප්ත වෙනවා මානසික ලෝක වෙනවා මේ දෙක ගෙවම් කරලා මැද තියෙන එකේ අඩුවනේ මධ්‍යම ප්‍රතිපදාව කියලා ඕ ඒ මධ්‍යම ප්‍රතිපදාවට යන්න බැරි ඒකට නුරුස්නා ගතිය නිසා කියන එක හෝ කොච්චර සියුත්ති කියලා හිතන්න කොච්චර ගැඹුරුද කියලා හිතන්න ඉතින් ඒ දේ තමයි මේ බොහෝම ලස්සනට පෙන්වන්නේ ආස්වාස් ප්‍රසවාසයේ මුලදී පටන් ගන්නකොට බොහොම ගොරෝසුයි ඒක මේ එන කම්මැලිකම නීරසකමත් ගෙවාගෙන ඊට පස්සේ සියුම් වුණාට පස්සේ එන දෙන සපදුකත් සපත් සුඛයක් ගෙවාගෙන ඊටාම සියුම් තත්ත්වයට යනකොට රූපේ ගිවං කරනකොට යම් ආකාරයකට අදුක්කම සුඛයට යනවා. ඒක ඒ විදිහට ඒ මට්ටමට ගියාට පස්සේ ඕ බොහෝ වෙලා ගත කිරීමේ අදුක්කම සුඛේ තාමත්ම සාරමණ්ඩේට ගොබේට බහ ගන්න පුළුවන් කියන කතාව ප්‍රතිපදාවක් වෙනවා. මේක කවදා හරි අත්දැකයි කියලා එනම කවුරු හරි හොඳට සියුම් වෙලා සූර වෙලා ක්‍රමසාවිද දැනගෙන හොඳටම ඒ සියුම් තත්ත්වයේ ඉන්නකොට එයාට කියන්න පුළුවන් ආස්වාසේ ගෙවම් කළ ප්‍රස්වාසයට යන්න ඉස්සෙල්ලත් අතරමැදත් ඕක තියෙනවා. ප්‍රස්වාසයේ ගෙවම් කළ ආස්වාසයට යනකොට ඔතන තියෙනවා. ඒසාර විනාඩි ගාණක් ආනපන සියුම් කරලා ගන්න මේ නොදැනෙන තත්වය ආස්වාස දෙකක් නේද තියෙනවා. හොඳට ආස්වාස ඉවර වෙනකොට බලන්න හොඳට ප්‍රස්වාස ඉවර වෙනකොට බලන්න කිව්වහම ඒ යෝගාවචරයට තියෙනවා ඒක සඳහා පටන් ගන්නකොට නම් අර වගේ දීර්ඝ ගමනකින් අල්ලගත්තට මේ හුස්ම දෙකක් මැද මේක තියෙනවා. ඊට පස්සේ සැපක් ගෙවිලා දුකකට යන්න ඉස්සෙල්ලා අතරමැදක් තියෙනවා ඔකේ. සැපේ ඉඳලා දුකට මාරු වෙන්න ඉස්සෙල්ලා අදුක්කම සුඛයට ගිහිල්ලා තමයි යන්නේ. ඒ වගේම ශබ්ද දෙකක් මැදක් තියෙනවා. හිචිලි දෙකක් මැදක් තියෙනවා. හැම ජවනිකාවකම තව ජවනිකාවක වෙන් කරන්නේ මේ අදුක්කම සුඛේ ආවාරයක් කියලා. නමුත් අපි හිත කොච්චර තුච්ඡද කියනවනම් කොච්චර පාහරද කියනවනම් කොච්චර කෙලස්තරද කියනවනම් කොච්චර සිද්ධි බහුල වෙන තත්ත්ව කැමැතිද කියනවනම් කවදාකවත් මේක දකින්නේ නැහැ. ඒක දක්කන්න කරකවගෙන අරගෙන යන්න ඕනේ. යන්නේ කොහොමද? ඒ හිත බලන්න කැමැති මේ ආස්වාද ප්‍රසාර දෙක අතර තියෙන ગેප් එක පන්නලා ආස්වාසිය දකින්න කැමති නම් පුළුවන් නම් ඒක බලන්න කියලා. ප්‍රසවාසිය දකින්න පුළුවන් නම් ඒක අහුවෙනවා. ඒක බලන්න කියලා බලලා ඒක පුළුවන් තරම් පටන් ගන්නත් ඉස්සල පටන් අරගෙන ඉවර වෙනකම බලනකොට ආසත් ප්‍රසවාසයේ සියුම් පටන් ගන්න සහ සියුම් හමාර වීම දකිනකොට අනිවාර්යයෙන් මෙතෙන්ට යනවා. ඒ නිසා දුක්ඛම සුඛය කියන හඳුන්වා ගැනීම බොහෝම දුර කියලා ගමන් අඳුනගත්තට ඒ නිෂිපාදී අවබෝධ කරුවොත් හැම චිත්තක්ෂණ දෙකක් මැදම වේදනාව සම්බන්ධයෙන් ඔය කියන මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. නමුත් හිතේ තියෙන චපලකම කියලා කියන්නේ මජ්ජේ සූත්‍රයේදී පෙන්වලා දීලා තියෙනවා සැප දුක දෙක එකට අල්ලලා මැහුම් දාන එක ගෙත්තන් දාන එක තමයි මේ චිත්තෘෂ්ණාවගේ වැඩි. මේ දෙක අතර නැති තියෙන ගෙවම් කරන අදුක්කම සුඛය අහුවෙන්නේ නැති විදියට තමයි මේ ගෙත්තම ගොතන්නේ. ඒක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ ගොරෝසු දැනුම එහෙනම් ගොරෝසු ලෝකයේ තියෙන සැප දුක්. ඉතින් ඒව යට විපස්සනා කරනවා බහින්න බහින්න බහින්න බහින්න අර සැප දුක් වල මේ හේවණලි රාශියක් හම්බ වෙනවා හම්බෙලා ගැඹුරට ගියාට පස්සේ තමයි ඒ අදුක්කම සුඛය කියන තැන අපිට යන්න පුළුවන් වෙන්නේ යන්න බෑ කියලා නම් ප්‍රශ්නයක් නැහැ මෙතන ඉන්න කිසි කෙනෙකුට ඒක ආගන්තුක නැහැ උත් මේකයි බද්ධය කරත්තේ කියලා කියන්නේ මේකයි විවේකයේ කියලා කියන්නේ මේකයි විස්රාමයේ කියලා කියන්නේ මේකයි හුද්දකලාව කියන කියන එක එතනදීම වැටෙනවා කියලා කියන්නේ නිවන හා සම්බන්ධ නිවන හා සමාන වටිනා විප්ලවයක්. ඒ මොකද එතෙන්දී එන්නෙම පාළු ගතිය. තනි ගතිය, කම්මැලි ගතිය, නීරස ගතිය, පැනලා ඔහෙ යන්න හදන ගතිය. ඒ නිසා වුණ කරගෙන කරගෙන කරගෙන ගියොත් ඒ නිවන සඳහා දස පාරමිතා පුරලා හේතුක ප්‍රත්‍යන්ති ලැබලා මෛත්‍රී බුදුන් දැකලා එහෙම සැලසුම් කරන්න පුළුවන්. හැබැයි ඒත් පාඩු නෑ. හැබැයි මේ හුස්ම දෙකක් මැද තියෙනවා. හුස්ම දෙකක් මැද තියෙනවා. ඒ නිසා තීක්ෂණ බුද්ධිමත් උග්ගටිතඤ්ඤු විපංචතඤ්ඤු වගේ කියන නැත්තඳ ඒක කියනකොටම ඒකේ මයික්‍රෝ ලෙවල් එකේදීම අහුවෙනවා මේ නිවනක් නැත්තම් සංසාරේ පවතින්න බෑ. සංසාරයක් නැතුව නිවනට පවතින්න බෑ. නිසා සංසාරයේ මෙතෙක් ආසයි කියපු දේවල් මම අරගන්න. අරගෙන විනිවිද බලන්න. විනිවිද බැලුවාට පස්සේ හරියට චිත්‍රය බලලා චිත්‍රේ භාරා කැන්වස් එක දකිනවා වගේ මේ අදුක්කම සුඛය කියන එක මැත්තේ තමයි මේ සැප දුක දෙක කියන විචිත්‍ර භාවය තියෙන්නේ. ඒකට ද්වේෂ කරන්න එපා. සැපට දුකට ද්වේෂ කරන්න එපා. ඒක ආදාර කරගන්න ඕනේ. ඒ දණ්ඩ කරනකොට දෙපැත්තේ තියෙන අත්‍යල් දෙක වගේ. අත්‍යල් දෙක එල්ලෙන්න එපා. වැටෙනකොට අල්ලනවා. අල්ලගෙන මැද පාර දිගේ යන්න යන්න ගියාම තමයි ඔය අදුක්කම සුඛ වේදනා හම්බෙන්නේ ඒ නිසා චිත්ත විද්‍යාව ගැන කතා කරනකොට උනත් එහෙම නැත්නම් පටිච්චසමුප්පාද ගැන කතා කරනකොට උනත් සර්වඥාන්සේ මේ වේදනා චෛතසිකයට පුදුමාකාර තැනක් තියලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඇහැට රූපයක් ගැටෙනකොට එතනම හිත පහළ වුණොත් චක්කු විඥානේ පහළ වුණොත් ඇහත් රූපය චක්කු විඥානයක් තියෙන තාක්කල් සංගතිය තියෙන කාකල් එකට ගමන් කරන තාක්කල් ස්පර්ශය සිද්ධ වෙනවා. ඒ ස්පර්ශයේ වෙච්ච දෙයක් පමණයි විඳින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් වශයෙන් ඇහැට රූපයක් වැටිලා එතන හිත පහළ වෙලා අපි ඒ රූපයේ සුදුයි කළුයි නිළුයි දිගයි පළලයි ආදි වශයෙන් විඳිනකොට කටට එන ශබ්ද කන ස්පර්ශ කරන්නේ නැහැ. නාසයේ දෙන ගඳ නාසය ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වෙලාවේ දිවේ තියෙන රස දිවේ ස්පර්ශ කරන්නේ නැහැ. කයට එන පහස කය ස්පර්ශ කරන්නේ හිතට එන හිතලි තේ ස්පර්ශ කරන්නේ මොකද ස්පර්ශය ලබන්න අවශ්‍ය කරන තුන්වෙනි සාධකය වෙන විඥානය එතන නැහැ උතර විඥානේ තියෙන දැන් ඇහිනම් ඇහිේ පවතින වේදනාවට කොච්චර ඇලෙනවද කියනවනම් මේ වෙලාවේදී අනට ඇහෙන සද්ද අපිට ඇහෙන්නේ නැති බව අපිට නොදැනී යනවා මේ වෙලාවේදී වෙන නාසයට දිවට කයට පහස එන කිසිම දෙයක් ඒකට අපි කොර වෙච්ච බව අන්ධ බීරි වෙන බව අපිට තේරෙන ඒ තරමටම අහුවෙච්ච රූපෙට බැඳෙනවා. ඒ නිසා හරුවචන් සඳහන් කරලා තිනවා ඔය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන සින්නංගංගදි වාසෝ පස්සපච්ච වේදනා ඔතෙන්ට එනකම්ම චිත්ත විද්‍ය කිසිම කෙලෙසීමක නැහැ. බුදු වෙලා තියෙන්නේ. බුදුහාමරගේ ඔතෙන්ට එනකම්ම නික්ලේශී. පුතත්ජනගේ ඔතෙන්ට එනකම් නික්ලේශී. යං වේදේති දං සංජානාති. යමක් අපි විඳිනවා නම් ඒ දේ හඳුනා ගන්නවා හඳුනාගන්නේ අතීත වේදනා පිළිබඳව අපිට තිබුණ මතක සටහන් සහ අනාගතේ ඉන්න තියෙන වේදනා පිළිබඳ මතක සටහන් කියන අපේ පරණ රුචි අරුචිකම් අනුව තමයි. එතෙන්ද තමයි කෙලෙස් උපදින්නේ. එචා වේදනාවක් එනකොටම චක්කුණ රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං කියලා. ඇහැට රූපයක් එනකොටම මනාපේව අමනාපේ උපදිනවා. මනාපේ හා මමනාපේ උපදින රූපවල පමණයි චක්කු විඥානේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් චක්කු විඥානේ වෙනුවට විඥානෙට සෝතේ උපදින්න පුළුවන්. ගාහණය උපදින්න පුළුවන්. ජීවහා උපදින්න පුළුවන්. කාය උපදින්න පුළුවන්. ඒවට වැඩිය මේ ඇහෙන් එන්න තියෙන රූපයේ මනාපමනාප වැඩි නිසා තමයි අර හේතම අයින් කළා මේකට පණින්නේ. පැනපු ගමන් අමතක කරපු දේ, කිලිහිච්ච දේ 100%ක් මමතක කළා අර මනාපයම නාපයවි ඇලි බැඳි ගන්න. මේ ඇලි බැඳි ගන්න නිසා කවදාකවත් ඔබ දිච්ච නැත්නම් නොතරම් මරණා වූ කෙලෙස් ආශයක් පහළ ගන්නවා. නිසා ඉන්ද්‍රිය භාවනාවේදී සර්වචන් සදාන් කරලා තියෙනවා යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppajjati papaka akusala dhamma tatta සංවරං ආපජ්ජති ඇහි රූපයක් දැකලා මනාපයෝ අමනාපේ පහළ වෙනකොට මේ මේ දැන් අසත්මත් වුණොත් උපදින්න පුළුවන් කෙලෙස් රාශියක් ගැන සංවර වෙලා කෙලෙස් නොපදිනාතාවෙද මගේ දැන් කණෙන් කෙලෙස් උපදින්නේ නැහැ නාසයෙන් නැහැ දිවෙන් නැහැ කයෙන් නැහැ හිතෙන් නැහැ හිත තියෙන්නේ දැන් ඇහි නිසා උපදින තාක් කෙලෙස් උපදින්න පුළුවන් මේකේ දැනටමත් මනාපයම නාපේ පහළ වෙලා ඉවරයි ඒ පහළ වෙච්ච මනාපම නාපේ වශයෙන් තේරුම් ගන්නවා මිසක්කා අර දැකපු රූපේ දිහා කටත් අරගෙන බලහන් ඉන්න එපා කියන එකයි කියන්නේ රූපේ ලස්සන හොඳ නම් අපි ඇහෙන් විතර නෙමෙයි කටුවත් බලනවනේ ඒ තරමටම රසලෝලී අපි. එසකට වෙන්නේ මොකද අර දෝරේ ගන්න කෙලස් රාශියක් එනවා. ඉතින් මෙතන ඒ මත්තර උපදින්න ඉඩ තියෙන කෙලස් නොපදින අපිනිස කටයුතු කරනවා කියන එක බලන කොච්චර මේ සංකීර්ණ වැඩක්ද සූක්ෂම වැඩක්ද කියලා ඒක කරන්න ඉස්සෙල්ලා අර භාවනා කරනකොට ආනාපාන දිගේදී මන අපේ අමන අපේ ඒ වගේම මනාපයට හේතු වෙන සුඛ වේදනාව, අමනාපයට හේතු දුක් වේදනාව පිළිබඳව පරිවේෂණ මාත්‍රමේ හොඳට සාංශුද්ධෙන් විවේකීව දැක බලා ගන්නවා. බල්ල බල්ල බල්ල තමයි මේ ආනපන සංසිද්ධීම කියලා කියන්නේ එන දුක එන සැප ඒ ඒ වශයෙන් ප්‍රතික්‍රියා නොකර අවබෝධ කරනවා කියලා කියන්නේ අපි මේ විවේකයට කරන ගෞරවය විස්රාමයට කරන ගෞරවය එහෙම නැත්නම් හුදෙකලාවට කරන ගෞරවයක් කියලා එක හොඳට බලාන හිටියොත් ඒ යෝගාවචරයට සාමාන්‍ය දිනදීසේ රූපයක් බලනකොට ඇති වෙන ඇති වෙන්න ඉඩ තියෙන මනාපමනාප සද්දයක් අහනකොට එන තියෙන මනාපමනාප දැක්කොත් අකමැති වෙයි පිළිගන්න නමුත් පිළිගනි ඒ දැකපු රූපේ මනාපමනාපයක් තිබිලා නැහැ ඒ දකින රූපේට මනාපමනාපය අපි වැක්කිරුවේ අපේ තියෙන ආසය අනුසෙන් තමයි රූපේ නම් රූපෙම තමයි ඒක රහත් වුණාට පස්සේ පෙන්වන මේ ආශ්චර්යයක් පෙන්වනවා. රහතන් වහන්සේට අසුබ දර්ශනයක් දැකලා ඕනේ නම් අසුබේ පහල කරන්න පුළුවන්. ඕනනම් සුභේ පහල කරන්න පුළුවන්. ඕනම සුභාසුභ දෙක මැද අදුක්කම සුඛේ පහල කරන්න පුළුවන්. ඒ කියන්නේ රූපේ නෑ සුභයක් අසුභයක්. බලන බුද්ධලගේ කෙලෙස් අනුව තමයි. ඒ වගේම සුභ දෙයක් දකපුවාම රහතන් වහන්සේට නම් අසුබේ දකින්න පුළුවන්. නැත්නම් සුභේ දකින්න පුළුවන්. නැත්නම් සුභාසුභ දෙක මැදට යන්න පුළුවන්. වෙන විදියකට කියනවා නම් රහතන් වහන්සේගේ හිත රිමෝට් කන්ට්‍රෝලර් එකකින් කන්ට්‍රෝල් කරන්න බෑ. පු탁ඥය කියලා කියන්නේ කවුරු හරි බොත්තම තද කරනකොට මෙහෙ තද වෙලා ඉවරයි. ඔකට කියන්නේ කුප්ප ගතිය කියලා. කුප්පයි කියලා කියන්නේ කවුරු හරි hina වෙනකොට මේ විරිත්තනකොට මෙහෙ තද වෙනවා. ඉතින් කුප්පකම දින අතර මේ තද වෙන මිනිහාට අපි විරිත්තනේ කතා කියන ඔබ කුප්පයි කියලා. අපැත්ත කම්පැත්ත කුප්පේ කියලා කියන්නේ කේන්ති යන මිනිහට. ඒක නිසා මේ වේදනා චෛතසිකෙන් අපි හික්මාව ගත්තොත් ඒකට කියන්නේ ඉන්දිය සංවරය කියලා. ඒ ඉන්දිය සංවරයෙන් තමයි අපිට මේ ලෝකේ තියෙන විෂම ගති කොච්චර තිබුණත් අපිට කවුරු මොන තාලෙන් ප්‍රතික්‍රියා කරත් නැත්නම් ප්‍රතිචාර දක්වුවත් ඒක එතන තියේදී දකින්නකොට දකින්න මට්ටමේ අහනකොන අහන මට්ටමෙන් නැතර කරනවා. එහෙම නැත්නම් රූප දැක්කට මොකද බීර අන්ධෙක් වගේ කටයුතු කරනවා. සද්ද ඇහුනට මොකද බීරෙක් වගේ කටයුතු කරන තත්ත්වයට ඉන්නේ ওই දිග ගමනක අවසාන ප්‍රතිඵලය. ඒ කටයුත්ත විස්තර වෙන්නේ ඔය කියන වේදනා චෛසික ආරහ තමයි. ඒ වේදනා චෛසිකවල පෘථග්ජන ලෝකය අසීමිත සැප සොයා යන්නේ ගමනක ගත කරනවා. ඉතින් ඒ දියුණුව අනුව තමයි අපි මේ රටවල් වෙන් කරලා තියෙන්නේ පළවෙනි ලෝක රටවල්, තුන්වෙනි ලෝක රටවල්, දියුණු රටවල්, නොදියුණු රටවල් කියලා. නමුත් මේ බද්ධේ කරත්ත පැත්තෙන් බලනකොට විවේකයේ පැත්තෙන්, විශ්‍රාමයේ පැත්තෙන් සහ උදකලා පැත්තෙන් බලනකොට මේ යක්කු අපිට මේ පෙන්වන්න හදන දේ තනි කර බොරුවනේ. මේක නෙමේ කාලා අපි මේ දියුණුවයි කියලා හිතාගෙන ඉස්සරහට යනවා කියලා හිතාන, පස්සට යනවා කියලා හිතාන අම්මිය කාලා නටන නටන කාටද නම්බුව? අපි මාර පාක්ෂික වෙලා මාරයට පැත්තලා කටයුතු කරනවාද? එතෙන් මේ සර්වඥන්සේ නිස්සද්දෝ කියන බණට අපි තේරුම් ගන්න කටයුතු කරනවාද කියලා බැලුවොත් මේ දේවල් වලට වෛර කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සැප නැති කරන්න ලෝකේ වණ කරන්නේ මේ සැපට තියෙන දාස භාවය. ගැති භාවය. විශේෂම කියනවා නම් රාගානුසයට ඇති ගැටිකම, ද්වේෂානුසයට ඇති ගැටිකම. මේ දෙක දැකලා නාස්තික පැත්තක් මේ පෙන්වනවාද? මේ දෙක වෙන් කරුවට පස්සේ මැද තියෙන අදුක්කම සුඛේ හේවත් මෝහානුසය අවබෝධ කරගත්තොත් විතරයි අපිට ස්වාධීන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර ඊතරෝම පරිවර්තන වෙන ලෝකෙක පෙරළ වෙන ලෝකෙකයි අපි මේ සැපදුක හොයන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. භාවනා විපස්සනාවට ගියාට පස්සේ භාවනාවේදී මේක මට හරි ගියා මේක මට වැරදුනා කියලා ඇල්ලුවා නම් ඒ අනුසයකට අහු වෙලා. භාවනා කරන්නේ කිරීම සඳහා පමණයි. එන විදිහට කියනනම් පවු නැති කිරීම සඳහා පමණයි ආවල් දෙය ලබා ගන්න කියන එක ආවන එතන අනුසයක් වැඩ කරනවා. ඒ නිසා ඒක අර ඊයේ පෙරදා කියාවු නාම ධර්ම රූප ධර්ම පිළිබඳ සමා වෙන්නේ රූප ධර්ම පිළිබඳව විස්තරෙන් තමයි අපිට මේ අදුක්කම සුඛය පිළිබඳ චිත්‍රය අඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක ඇත්තටම සම්බන්ධයි. අරකට මේක සම්බන්ධයි. නමුත් මීට වැඩිය මේක නාම ධර්මයක් නිසා ගොඩක් දර්ශනීය පැත්තට බරයි. ගොඩක් ආධ්‍යාත්මික පැත්තට බරයි. නමුත් අර හොඳට භාවනාවෙන් ඉතින් අනේකන්ට ඒකෙන් නිදර්ශන අරගෙන මේක මේ බද්ධි කරත් කියන්නේ මොකද්ද විවේකී කියන්නේ මොකද්ද කියලා අල්ලගත්තොත් තේරෙයි මේක දිනු කරන්න කිසිම අඩුපාඩුවක් අපිට නැහැ. අහවල දෙ නැහැ කියලා කියන දෙයක් නැහැ. සම්පූර්ණයෙන් ආඩ්‍යයි. ඒකට දෙවන්නේ සම්බන්ධයක් නැහැ. ඒ වගේ මේක සම්බන්ධයෙන් කිසි කෙනෙකුට අධිකාරී ශක්තියකුත් නැහැ. උඹට මේක මම දෙනවා කියලා කාටවත් දෙන්න බෑ. උඹට මම මේක ගන්න දෙන්නේ නැහැ කියලා වළක්වන්න කෙනෙකුත් නැහැ. මෙන්න මේක තමයි දුර්ලභෝ manussත්ත ප්‍රතිලාභෝ කියලා කියන්නේ. ඉතින් එහෙම හම්බෙච්ච මේ මනුස්ස ජීවිතයේදී අපි මේ වගේ දෙයක් අත්දකින්න පරිශන කරන්න ගියේ නැත්නම් වෙන්නේ මොකද්ද? අපි අර පෘථග්ජන ස්වරූපයෙන් එහෙම නැත්නම් කාමයටම ගැති වෙච්ච ස්වරූපයෙන් ජීවිතය ඉවර කරන්න වෙනවා. ඒ නිසා ස්තුතිවන්ත වෙන්න ඕන සතුට වෙන්න ඕන අපි යම් ප්‍රමාණයකට ඒ සඳහා කාමසකල්ලියානුയോഗයේ අත්කලමතානුയോഗයේ ගවන් කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ භාවනා කරන වෙනකොට මේ අසංගීරං අසංකුප්පං කියලා ඇති වෙන මේ සැලීම් ඇලීම් ගැටීම් වලින් සූක්ෂම වෙන් කරගෙන ගියොත් අපිට එක පැත්තකින් අදුක්කම සුඛේ පැත්තේ ඒ චේතු විමුක්තියට යන්න පුළුවන්. ඒ උත්කෘෂ්ඨ එක නෙවෙයි මම මේ උත්සාහ කරුවේ පෙන්නන්ට ඒක කරගෙන යනකොට මගදී හම්බෙන යම් යම් ජවනිකා. රූප රාම ටිකක් පෙන්නන්නේ. ඒකෝට ඒට සාපේක්ෂව පුළුවන් ඊටාම ගැඹුරට යන්න. ඉතින් ඒ ඒ උත්තරීතර වූ ඒ උදකලාව පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා දැයි පැය කමාරක විතර කාලය අරගෙන තියෙනවා අපි ධර්ම දේශනාව සඳහා. ඒක හැබැයිට යන ගතියක් තියෙන දැන්. මේ කෙසේ නමුත් අපි පැය විනාඩි 45ක් ගමු කියලා මම යෝජනා කරනවා සක්මන සඳහා. ඊට පස්සේ අපි 4යි කාලයට එකතු වෙනවා. පැයක පරියන්කයක් වුණා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.